ඉතින් ඒ වෙලාව අපි මතක් කරගත්ත විදිහට ඒ ධර්ම දේශනාවත් අනුව යන ධර්ම දේශනා මාලාවක් බණ මාලාවක් විදිහට අද ඒ ධර්ම දේශනා මාලාවෙම දෙවනි ධර්ම දේශනාවටයි මුල පුරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ දවස් හතරේ කෙරෙන නැත්නම් කරන්න බලාපොරොත්තු වෙන ඒ ධර්ම දේශනා සියල්ලංගෙම සම්පින්ඩාර්ථයේ විදිහට සතර irdipaada කියලා කියන්න පුළුවන්. irdipaada හතර ගැන අපි මේ ඉගෙන ගන්න හදන වෙලාවක්. ඒ irdipaada හතර නම් වශයෙන් කියනකොට කියන්නේ ඡන්ද, විරිය, චිත්ත, මීමන්තා කියලා කටපාඩම් කරන ගන්න. නමුත් ඒක පිළිබඳව පොතක් දිගහැරලා බැලුවොත් ඒකෙදී පේනවා අපි ඊයේ පටන් ගත්ත එකත් නැත්නම් අද ඉදිරියට ගත්ත විරිය irdipaada ගත්තත් විරිය සමාධි ප්‍රධාන සංකාර සමන්නාගත විරේටිපාද. ඊ අපි අරගත්ත ඡන්ද සමාධි ප්‍රධාන සමන්නාගත සංකාර සමන්නාගත ඡන්දේෘතිපාදේ කියලා. ඉතින් ඡන්දේෘතිපාදේ ගැන අපිට නැත්නම් ඊයේ සාකච්ඡා කරපේ ගැන කෙටි මතක් කිරීමක් කළොත් මේ ඡන්දය කියලා මෙතන තියෙන්නේ කුසල පැත්තෙන් බලන කුසල ඡන්දය ඒ කුසල ඡන්දේ බවට පරිණාමය වෙන්නේ සද්ධාව. ඒ ශද්ධාව සෑම ආගමකම ආරම්භක දෙයක් වශයෙන් ගන්නවා. ਸਰවචන්නාසිකෙත් මේ සම්බුද්ධ ශාසනයේ ආරම්භයේ ශද්ධාව. ඒ ශද්ධාව ක්‍රියාවත් වෙන තැනට එනකොට ඒක කුසල ඡන්දේ බාටපත් වෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් ශ්‍රද්ධාවේ ඉඳලා කුසල ඡන්දේ බාටපත් වෙනකොට මූල ධර්ම මේ වශයෙන් ඒ කෙනා තුල දකින්න වෙනස තමයි ශ්‍රද්ධාවන්තයා බාහිර දෙයක් ගැන තමයි අදහන්නේ. බාහිර ශාස්ත්‍රුන් වංශනම බාහිර ධර්මයක් බාහිර දෙයක් නමුත් කුසල ඡන්දය කියලා කියන්නේ තමන් අදහන්න පටන් ගන්න වෙලාව. තමන්ගේ සීලය අඩුම ගානේ. ඔක්කොම පැත්තක තියලා සීලුම දේවල් වලට වැඩිය බුදුන්ටත් වැඩිය ධර්මයටත් වැඩිය සංඝයාටත් වැඩිය මගේ සීලයයි මාව ආරක්ෂා කරන්නේ මට බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ උදව් කරන්නේ මට සිල්වත් වෙන්නයි ඒක නිසා Taman රකින්න සීලය පිළිබඳව වැඩි වැඩියෙන් පිහිටන්ට පීඨාධාර ලබන්න පටන් ගන්න පටන් ගන්න කුසල ඡන්දේ වැඩි වෙනවා. ඉතින් මේක බලවත් විදියට මේ සීලය පිළිබඳව තියෙන කරබැලීමේ ආතාව නැත්නම් විශ්වාසය බලවත් විදිහට වැඩි වෙනවා සමන්ගේ සමාධිය වැඩෙන්න පටන් ගන්නතර පස්සේ. එයාට තේරෙනවා මේ සීලයක මත පදනම් කරගෙන මේ කුසල ඡන්දයෙන් ඉදිරියට යනකොට ඊගාව ශික්ෂාව තමයි සීල ශික්ෂාවට තියෙන ඊගාව ශික්ෂාව තමයි සමාධි ශික්ෂාව. ඉතින් ඒක ලේසි වැඩක් නෙවෙයි. විශේෂයෙන්ම සීල ශික්ෂාව කරන හැම කෙනාම සමාධියට යොමු වෙන්නේ නැහැ. උඟ දෙනෙක් සීලෙන් නතර වෙනවා. <clears throat> යම් කිසි කෙනෙක් කියාට හැම කෙනාටම සමාධිය හරියන්නේ නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙකුට සීල ශික්ෂා පදනම් කරගෙන කරන සමාධි ශික්ෂාවේ පුංචි හරි අත්දැකීමක් අත්විඳීමක් බුද්ධියක් ලැබුණොත් යාගේ කුසල ඡන්දේ විශාල විදියට වැඩෙන්න පටන් ගන්නවා ඊට පස්සේ ඒ කෙනාට මෙතනෙමුත් නතර නොවේ තවදුරටත් ප්‍රඥා ශික්ෂාව කරන්න හිතුනොත් විපස්සනා වඩන්න හිතුනොත් විපස්සනා පිළිබඳ අත්පොත් ලැබීමක් සිද්ධ වුණොත් ඉදුල් කට ගෑමක් සිද්ධ වුණොත් එයා ඔය සියලු දේට වැඩිය තමන් පිළිබඳ තමන් විශ්වාස කරන්න පටන් අර ගන්නවා. ඒකට කුසල ඡන්දේ කියනවා. ඉතින් එතකොට ඒ විපස්සනා කරන කෙනාට පේනවා ලෝකයා බෞද්ධ බෞද්ධ කවුරුත් මේ තමන්ගේ සරණට පිහිටට හොයන්නේ බාහිර දෙයක්ද ඇතුළත දෙයක්ද කියලා බැලුවොත් හරි විසිපිසක් විශාල පිරිසක් කැමති බාහිර දෙයක් හොයාගෙන ඒ මත අදාහගෙන කටයුතු කරන්න. ඉතින් නමුත් ඒ බාහිර දේවල් ඔය හිතන තරම් ඔය කියන තරම් විශ්වසනීය නෑ. ඒ නිසා ඒ බාහිර වස්තු වලට කියනවා නැත්නම් බාහිර වස්තු වල පිළිබඳ තියෙන ශ්‍රද්ධාවට කියනවා අමූලික ශ්‍රද්ධාවක් කියලා. ඒක මුල් බැසගත්තේ නැති ශ්‍රද්ධාවක්. එහෙම නැත්නම් superficial එහෙම නැත්නම් මුනත විතරක් වටිනාකමක් තියෙන ශ්‍රද්ධාවක ගිලගත්තේ බැසගත්තේ කිඳා බහලා නැහැ. ඒක නිසා ඒ ශ්‍රද්ධාවේ තියෙන ගතිය තමයි ඒකට මුල් බැහැකන්නේ නිකන් මේ වතුරට පාවෙන පාසි වගේ උලංගින දිහාට ඇදගෙන යනවා. ඒක යන්තම් අතු පිට විතරයි තියෙන එක ඇතුළට බහින්නේ. ඒ සද්ධා පොඩ්ඩක් හෙල්ලෙනකොට ගසලා යනවා. නමුත් අර කුසල ඡන්දේ පහළ වෙලා යම් කිසි කෙනෙක් ශික්ෂාවට බැස්සනම් සීල ශික්ෂාව සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂාව ඒ සීල ශික්ෂාව නිසා තමන්ට හම්බ වෙන විපිලිසර නොවන ගතිය, අන්‍ය විහිිත නොවන ගතිය මොනව මට සිද්ධ වුණාගේ සීරේ කැඩුනේ නැහෙනි කියන ඒ විශ්වාසය අදහන්න පටන් ගත්තට පස්සේ ඒ පුද්ගලයා හීන දින පුද්ගලෙක් වෙන්නේ නැහැ. අරයට වඳින මෙයාට වඳින එහෙම නැත්නම් මගේ අරසාව තියෙන මගේ සුභසිද්ධිය තියෙන අසවල් එක මත කියලා බාහිර දේවල් වලට යනවට වැඩිය ඔය කොයි දෙයකට මගේ සීලය හොඳයි කියලා සීලය පිළිබඳව විශ්වාසයක් ඇති වෙන පටන් ගන්නවා. ඉතින් යම් කිසි දවසක මේ තමාගේ සීලය පිළිබඳව විශ්වාසයේ තහවුරු වීම තමයි සෝවන් වෙනවා කියලා කියන්නේ. ඒ සීලය පිළිබඳව අවෙක්කප්පසාදයක් පහළ වෙනවා. මම මේ කවුරුත් පිනවන්ට නටවන්ට පිළිලකිනව නෙවෙයි. මම මේ ආදායම්පත් දෙන්න නිදහස් වෙන්න සිල්වන්තෙක් වෙන්න හදනව නෙවෙයි. මම මේ කරන්නේ නයිසර්ගයේම සීලය රැකීම සඳහායි කියලා. සමන්ගේ සීලය ඔය මොන දේ කරුණත් අතපය කැඩුනත් වස්තු භෝග නැති වුණත් මොන වුණත් කැඩෙන්නේ නැහැ කියන විශ්වාසය එනකොට එයා සීලය පිළිබඳ අවික්කප්පසාදේ පහළ කර ගන්නවා. ඒ කියන්නේ බුද්ධ ධම්ම සංඝ සහ සීලය පිළිබඳව විශ්වාසය පහළ. මේ කියන්නේ බාහිරේ සඳහා පැවතිච්ච හිත ඇතුළත එන්න පටන් ගන්නවා. ඉතින් මේක මානවයා කරගත්තට පස්සේ ඒ මානවයා දේවත්වයේ ඉක්මවනවා. බ්‍රහ්මත්වයේ ඉක්මවනවා. ලෝකේ තියෙන සියලුම ශක්ති ඉක්මවනවා. මොකද මේ මිනිස්සයා විතරයි මානව කියන නමට ගැලපෙන්නේ. අනිත් සියල්ලෝම මේ බාහිර වස්තුවක් මත රඳා පැවතිලා ඒ වස්තුවේ අනුකම්පාව ලබා ගන්න බැගෑපත් වෙලා බාල් වෙලා බය ආදු වෙලා බත් බැලියෝ වාගේ ඉතින් යදිනවා ඉතින් අඬා වැටෙනවා අයියෝ මට මේක කරලා දෙන්න අනේ මගේ දුක තේරෙන්නේ නැද්ද අම්මෝ මේ මොකද වෙන්නේ කියලා උල්ලම කෑ ගහනවා උලම කෑ ගහනවා වගේ. නමුත් කවදාකවත් හිතන්නේ මේ කාටවත් ඔක් කරන්න බෑ. මට අඩු ගන්න සීල ශික්ෂාව තියෙනවනම් කියලා ඒ කුසල මේ සද්ධා වෙනුවට කුසල ඡන්දේ එනවයි කියලා කියන්නේ ආ ප්‍රායෝගික මිනිස්සේ ඒ ප්‍රායෝගිකත්වේ පටන් ගන්නෙ ත්‍රිවිධ ශික්ෂාවෙන්. ඒ නිසා ශ්‍රද්ධාව දාන සීල දාණයට තියෙනවා. නමුත් සීලෙන් ඉදිරියට යනකොට කුසල ඡන්දේ තමයි උදව් කරන්නේ. නිසා ගිහි ශික්ෂා නැත්නම් ගිහි ප්‍රතිපදාව කියන්නේ දාන සීල භාවනා. නමුත් මේ කුසල ඡන්දරී ගමංග සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා. එනිසා යම් කිසි කෙනෙක් සිල්වන්ත නැතිනම් <coughs> නැත්නම් යම් කිසි කෙනෙක් සීලය අදහන් නැත්නම් එයාට අශීලාචාර අශිෂ්ට කෙනෙක් කියලා කියනවා. මේ සීලය කියලා කියන්නේ මේ මරණ ගෙවල් වලදී එහෙම සමාදන් වෙන පන්තිල් පද පහ කියන එක නෙවෙයි. ඒක ඉතින් ඉඳගෙන සමාදන් වෙලා නැගිටිනකොට කැඩෙනවනේ. ඒක නෙවෙයි. මලකෙවල් වල දෙන සීලේ ඒක නෙවෙයි මෙතන අදහස් කරන්නේ සීතල ගතිය, හික්මිච්ච ගතිය, සදාචාර වෙන ගතිය. ඉතින් ඒ නිසා යම් කෙනෙක් සීල ශික්ෂාට බහිනවනම් ඒත් එකම කරුණු දෙකක් සම්බන්ධ වෙනවා ඉන්දිය සංවරය සහ බයලජ්ජාව. නිසා කුසල ඡන්දේ වඩන කෙනා වගවීමක් තියෙනවා. කරන කෙන හැම දෙයකම සදාචාරාත්මක වගවීමක් තියෙනවා. ඒ කුසල ඡන්දය නිසාම ඒ කෙනාට දවසක නොවි විපිලිසර නැතිකම කියන අවිප්පටිසාරත්තාය නැත්නම් අවිපිලිසර නැතිකම කියන සමාධියේ යම් යම් ලක්ෂණ පහළ වෙන්න පටන් ගන්නවා. එයා තේරුම් ගන්නවා මොන මොන සුළුසුලං ආවත් මොන මොන ගිනි කඳු පිපුරුවත් මොන මොන ආර්ථික උද්දමන ආවත් සීල කැඩෙන්නේ නැහැ. කඩන්නත් බෑ. ඒක නිසා ඒ කැඩෙන දේවල් ගැන විශ්වාස කරන්න එපා. නොකඩන දේ කිව්වහම එයාට මේ උලන් වදිත් වදින්න නැති තැනකපත්තු වෙන පහන් දැල්ලක් වගේ ඒක උඩට හැරෙනවා. උඩටමයි හිත හිටින්නේ. එහාට මෙහාට වැරුණත් උලන් නැතුව උඩට එනවා. ඒක නිසා ඒ කුසල ඡන්දය තහවුරු වෙනකොට ඒ ඇති වෙන නැත්නම් කුසල ඡන්දය හරහාම ඇති වෙන මේ විපිරිසර නැතිකම අන්‍ය විහිිත නොවන ගතිය හිත නොසැලෙන ගතියට කියනවා ඡන්ද සමාධි කියලා. දැන් අධේකේ තියෙන විරිය සමාධි කියලා ඊට පස්සේ පය එක වෙන එකක් අඳුනලා දෙනවා. Taman වීරියෙම නැත්තම් වැර යොදලා ආතාප වීරියෙම්මත් සමාධියක් ගන්න පුළුවන්. අර වගේ කුසල ඡන්දේ නිසාමත් ගන්න සමාධිය වගේ මෙතන විරිය සමාධි කියලා එකක් තියෙනවා. ඊට පස්සේ විරිය සමාධි පධාන ඒ ඒ ගන්න සමාධියට ප්‍රධාන වීර්ය වඩන ඒ කියන්නේ මම මේ ඇති කරන ප්‍රයත්න නිසා මට මේ වීර්ය ගැන කතා කරන්නේ වීර්ය නිසා මට වරින් වර වරින් වර ඇති වෙන සමාධියක් තියෙනවා ඒ සඳහා සියල්ල අතහැරලා ප්‍රධාන වීර්ය කරන්න පටන් අරගත්තට පස්සේ විරිය සමාධි පදහාන ඒ පුද්ගලයා තමන්ගේ මුළු ජීවිතේම සිදුවෙන හැම අත්දැකීමක්ම සිදුවෙන හැම හමුවීමක්ම බලන්නේ මේ Tamanගේ සීල ශික්ෂාව සමාධි ශික්ෂාවක් පාඩපත් කරගන්න නැත්නම් සීල ශික්ෂාව අදි සීල ශික්ෂාවපත් වෙන අතර සමාධි අදි සමාධි වලට යන අදි චිත්ත භාවනා කියලා පත් කර ගැනීමට බලනවා මිසක්කා එදිනදා ජීවිතයේ තියෙන ලාභ සත්කාර සම්මාන සිලෝක කියන මේ දේවල් එච්චර සලකන්නේ නැහැ. එහෙම නැත්නම් ඒ ඉස්සර තිබුණ තරම් සලකන්නේ නැතුව වැඩි වැඩියෙන් කාය විවේක විතරක් නෙවෙයි චිත්ත විවේක ලබා ගන්න කටයුතු කරනවා. එතකොට ඒ විදිහට විරිය සමාධි ප්‍රධාන සංඛාර සංඛාර කියන්නේ සඳහා කරන ක්‍රියාකාරකම් දකිනකොට ඒකේන ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර කරන කෙනාට වැඩි වෙනස්. ඡන්ද සමාධි කියන එක සද්ධාවෙමයි යන්නේ. එයා වැටුණට නැවත නැගිටින්නේ නොසලෙන සද්ධාවෙන්. <coughs> විරිය තියෙන එක නා වැටුණට නැගිටින්නේ නැවත නැවත වීර්ය කිරීමෙන්. ඒ නිසා එක දම්සභා මණ්ඩලයක එක පවුලක එක භාවනා කණ්ඩායමක මේ දෙකොල්ලම ඉන්න පුළුවන්. සමහරක් නැවත නැවත සද්ධාව ඇති කර ගැනීමෙන්ම වැටුණට නැගිටිනවා. තව කෙනෙක් ඒ සඳහා වීර්ය වඩනවා. වීර්ය වඩලා නොපසුබස්නාකම ඇති වෙන බාධකෙදි කරදරේදී නොපසුබස්නාකම ඇති කරන. ඒකට මේ දෙන්න සිද්ධියක් ඇති වෙනකොට ඒකට ක්‍රියා කරන ආකාරය වාසිදායක හෝ අවාසිදායක වෙනකොට දෙකක් වුණාට ඒ දෙන්නගෙම තියෙන්නේ සීලේ අදි සීලයක් පාටපත් කරගන්න උත්සාහ කරනවා. චිත්ත භාවනාව අදි චිත්ත භාවනාවක් පාටපත් කරගන්න උත්සාහ කරනවා. ඉදිරියට යන ගමන. හැබැයි පේන්නේ ක්‍රියාකාරකම් දෙකක් කරනවා වගේ. ඉතින් ඒක නිසා අපේ ඔය ගෞතම සරුවච්චන් වහන්සේ බොහෝ කරලා වැඩි වශයෙන්ම ඒ බෝධසම්භාර පුරණ කාලේ උන්ට වීර්ය වඩපු බෝසතාණන් වහන්සේ නමක් කියලා හඳුනාගෙන තියෙනවා. ඒක නිසා උන්වහන්සේට මෛත්‍රී බුදුන් වහන්සේට කලින් බුදු වෙන්න පුළුවන් උනේ කිසිම ලද අවස්ථාවක් පැහැර හැටියේ නැහැ. පසු බාන්නේ වීර්යය <coughs> කුසල මේ ප්‍රධාන වීර්යයෙන් කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒක නිසා භාවනා කරන පිරිසක් ගත්තාම සද්ධාවෙන්ම දුර්ලකම් මගහරවගෙන බාධා මගහරවගෙන යන පිරිසකුත් ඉන්නවා. ඒ වගේම වීරියෙන් ඒව මගහරවගෙන යන පිරිසකුත් ඉන්නවා. ඉතින් මේ මෑත කාලයේ ඇති වෙච්ච බුද්ධ ආගම දිහා බලනකොට ඒකේ තියෙනවා සාමාන්‍ය මෙහෙම ලකුණු දෙකක්. එකක් තමයි ආශ්‍යාකරේ භාවනාව දිහා බලන හැටි ඒ වගේම බටහිර ලෝකයේ භාවනාදියා බලන හැටි. බටහිර ලෝකේ හරීම කැමැති වීර්ය කරන්නේ නැතුව භාවනා ක්‍රම හොයන. ඒ නිසා ඒගොල්ලෝ හරිය ඉක්මනට කෙටි ක්‍රම අහනවා. වැඩි තටමන් නැතුව වැඩි දාඩි දාන්න නැතුව නිවන් දකින්න පුළුවන් ක්‍රම හරියට හොයනවා. ඒ නිසා වීර්යය ගැන කතා කරනකොට ඒගොල්ලෝ ඉව නිකන් ආගමානුකූල ක්‍රම, ආසියාතික ක්‍රම, පසුබාහන ක්‍රම කියලා වීර්ය අයින් කරලා මේක සීනි බෝලයක් වශයෙන් දෙන්න හදනවා භාවනාව කියන එක. සුග කෝටින්කක් දාන්න. ඉතින් නමුත් ඒ පටන් ගන්න එක හොඳ වුණාට කරගෙන කරගෙන යනකොට මේ සීනි පැණි රහට ආපු කට්ටිය බොහෝම ඉක්මනට භාවනාව දමල ගහලා යනවා. මේ භාවනාව කියලා කියන්නේ දුක නැති කරන්න කියලා අපිට කිව්වේ. නමුත් භාවනාවට ගියාට පස්සේ ඒකම දුක. අපි ආවේ ඔකට නෙවෙයි කියලා දමල ගහලා යනවා. ඒ නිසා අද ලෝකේ තේරෙන හුඟක් කතාවල් වල වීර්ය වසංගලා සුන්දර පැත්ත පෙන්නලා මේ භාවනාව කියන වෙලඳ බහන්න විකුණ ගන්න දඟලන ගතියක් තියෙනවා. නමුත් අපි ඊයේ මාතෘකා කරගත්ත මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම බලනකොට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල වැඩියෙන්ම නැවත නැවත සඳහන් වෙන්නේ වීර්යචෛසිකේ. වීර්යචෛසිකේ නම පොලක සඳහන් වෙනවා. සතර සතිපට්ඨාන කිව්වට පස්සේ සතර සම්‍යක් ප්‍රදන් වීර්ය කියලා නූපන්න කුසල් නොයිපත වීම සඳහා ගන්න වීර්ය උපන්න කුසල් නැති කිරීම සඳහා ගන්න වීර්ය නූපන් කුසල් ඉපදවීමට ගන්න වීර්ය ඇති වෙච්ච කුසල් වඩා වර්ධනය කර ගැනීමට වීර්ය කියලා හතර ආකාරයකට වීර්ය දක්වනවා. අනුප්පන්නානම් පාක පාපකානම් ධම්මානම් න උපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තම් පග්ගණ්ණාති පදහති. උප්පන්නානම් කුසලානම් ධම්මානම් පහනාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තම් පග්ගණ්ණාති පදහති කියලා මේ වීර්ය හතර ආකාරයකට පෙන්නනවා. ඒක ඉතාමත්ම වැදගත් දෙය තමයි නූපන් අකුසල් නොයිපද වීම පිණිස ගන්නා වෑයම. එනිසා අපි උප්පත්තියෙම පිරිසුදු කෙනෙක් කියලා හිතන කෙනාට ඒ වීරිය හරීම සුබ ප්‍රාර්ථනාවක් වෙනවා. ඒක සුභාශිංසනයක් වෙනවා. මට තියෙන්නේ මේ මයි හිතේ දැනට කෙලස් නැහැ. ඉස්සරහට ඇති නොවීම වෙනස කළ යුතු දෙයක්. ඒ නිසා යා කෙලස් ගැන කනගාටු වෙන්න යන්නේ නැහැ. මූලිකව පිළිගන්නවා. මගේ කෙලස් එච්චර නැහැ. ඒ නැති බව ඊගා චිත්තක්ෂණෙත් රකින්න ඕනේ. ඊගා චිත්තක්ෂණෙත් රකින්න ඕනේ කියලා බලනවා මිස මම කුස අකුසල් සහිත කෙනෙක් මම කාලකන්ණියෙක් මම නිකම්ම නරපණුවෙක් මට කොහෙද මේව කරන්න පුළුවන් කියලා ඒ නැස්චාර්තික හැඟීම එහෙම නැත්නම් Taman හීනමානයට දාන හැඟීම සරුවචන් වහන්සේගේ ක්‍රමය නෙවෙයි. සරුවචන් වහන්සේගේ ක්‍රමය තමයි ස්වභාවයෙන්ම හිත පිරිසුදුයි. ඒ පිරිසිදු හිත ඊගා චිත්තක්ෂණෙත් පහර වෙනකොටම මුස්පේන්තුවක් අසුබයක් අවමංගල්‍යයක් තාගන්න එපා ඊගාව හම්බ වෙන චිත්තක්ෂණේ හැම කෙනාගේම පිරිසිදුයි ඒක මේ ඉති ඉසල චිත්තක්ෂණේ පිලුණු ගඳ මේකට ගහගන්න ගියොත් ඉහළට තියාගන්න ගියොත් ඒක වීර්ය නැතිකම ඒ නිසා තිබිය යුතු වීර්ය කියලා කියන්නේ නූපන්න කුසල් නොයිපද වීම පිණිස ගන්නා වීර්ය එහෙම ඉන්නකොට පේනවා ඒ වුණත් හිතේ යම් යම් කෙලෙස් මණ්ඩි බිඳිච්චා තියෙනවා. දැනටමත් උපන් අකුසල් ඉස්සල්ලාම නූපන්න අකුසල් නොයිපද වීම සඳහා හැකි සංඥාවෙන් වැඩ කරන කෙනාට ඒක අත්දකගෙන යනකොට දැනටමත් වැදගෙන තියෙන චිත්තසංතානයේ තියෙන අකුසල් පේන්න පටන් අර ගන්නවා ඒක දෙවෙනි ප්‍රයත්නය ඊට පස්සේ තුන්වෙනි ප්‍රයත්නය තමයි තාමත් නූපන් කුසල් තියෙනවා නම් කරන්න කියන එක. ඊට පස්සේ හතරවෙනි ප්‍රයත්නය තමයි ඒ විදිහට තියෙන කුසල් වඩා වර්ධනය කිරීමට භාවේති බහුල ආසේවති භාවේති බහුලී කරෝති කියලා භාවනා කරන එක. ඉතින් මේ නූපන්න කුසල් නොයිපද වීම සඳහා ගන්නා ප්‍රයත්නය කියන එක භාවනා පැත්තෙන් බලනකොට බොහොම ප්‍රියමනාප වුණාට පසුකාලීන ආගම නෝපන්න කුසල් නොයිපදීමේ පැත්තට දාලා කුසල් කිරීම ඉස්සරහින් තියාගත්තා. ආනේ එදා ඉඳලා ඉතින් මේක ආපසට කරකෙන්න පටන් ගත්තා. සබ්බ පාපස්සාකරණං එහෙම නැත්නම් අකුසල් නොකිරීම ප්‍රධාන දේ කියලා කියලා තියෙද්දී කුසල් කිරීමක් කියන එක ඉස්සරහට ආවේ මේ ආයශරයක් බුද්ධ ආගම සීනි බෝලයක් කරගන්න ගිහිල්ලා. මේ කාටත් කියලා දෙන්න. ලස්සන කරන්න ගිහිල්ලා. නමුත් අර දාර්ශනික වටිනාකම නූපන්න කුසල් නොයිපදීම සහ උපන්න කුසල් නැති කිරීම කියන ඒ සබ්බපාපස්ස කරන ගාථා පැත්තට ගියාට පස්සේ මේ පටලවා ගැනීම බොහෝම දුරදිග ගිය සංකරත ඇති කරලා තියෙනවා. දැන් ඒක අපිට සමාජ තලයේ මකන්න බෑ. ඒක හැම ආගමකම වෙලා තියෙනවා. හැබැයි ඕනම කෙනෙකුට පුද්ගලිකව නටන්න පුළුවන්. මගේ ආධ්‍යාත්මයේ විය යුත්තේ කුසල් කරන්න නෙවෙයි අකුසල් නොකර සිටීමයි. කුසල් කරන හැම වැඩකටම යන්න ගියාම අපිට සෙනගක් ඉන්නවා. බොහොම ජයට කරන්න පුළුවන්. කරන්න ගියාට අපිට අකුසල් නොකර සිටීම සඳහා තියෙන අවස්ථාවල් නැති වෙන නිසා මේ මාත්‍රිකාව කතා කරන්න ගියොත් හරියට Tamanටත් හිතට දෙනවා. අපි සමාජ පවතින ක්‍රමයට කෙනෙහිලිකම් කරා විවිචනය කරයි කියලා කියනවා. නමුත් ඒ කෙනෙහිලි අදහසක් නෙවෙයි මේ ධර්ම දේශනාවට ඉඳලා ඉන්න අවස්ථාවක් සම්මප්පදාන හතර කල්පනා කරන්න ඉස්සල්ලාම තියෙන නූපන්න කුසල් නොඉපද වීම, ඊගාට තියෙන උපන්න කුසල් නැති කිරීම, ඊට පස්සේ නූපන් කුසල් කිරීමක් ගැන කතා කරන්නේ. ඊටත් පස්සේ ඒ කුසල් දියුණු කිරීමක් ගැන කතා කරන්නේ. ඒ නිසා අපි මේ ඉදිරියෙන් තිබිය යුතු ඉදිරියෙන් තියෙන එක first thing first මේක පටලවලා තියෙන ප්‍රදේශයේ දැනගත්තට පස්සේ කෙනෙකුට හරි ලේසි ආගම සහ ධර්මයේ කියන දෙක big දෙකක් ගලවන්න වගේ ගලවන්න. මම කියන්නේ මේ දෙක වෙන් කරලා වඳ වෙන්න අරින්න කියලා. මේ දෙකෙන් ඉස්සරහින් තියෙන උනක ඉස්සරහින් තියෙන එක කෙරුවේ නැත්තම් පටලවිල්ලක් එනවා කියන්නේ මම මේ මතක් කරන්නේ ගොන් කරත්ත යනකොට ගුණා ඉස්සරහින් තියන්නේ නැතුව වටිනා දේ තියෙන කරත්ති කියලා කරත්ති ඉස්සරහ කෙරුවොත් ගුණාට රිවර්ස් නැහැ. ගුණා දන්නේ ඉස්සරහට යන්න. ඉතින් putting the cart before the horse කිව්වට පස්සේ ගමන කොච්චර අමාරුද කියන එක මේ ලෝක ශාසනය දිහා නැත්නම් ආගම දිහා බලනකොට බුද්ධ ආගමේ තියෙන කොයි ආගමේ තියෙනවා ඒගොල්ල මේ පින් කිරීමේ වැඩ පිළිවෙලක් පටන් ගන්න යනවා. නමුත් අකුසල් නොකිරීම කියන ඒකේ අනිත් පැත්තයි මේ වීර්ය ඉස්සරහින් තියෙන කියන එක දරා ගන්න බැරි තරම් ඒක යට ගැහිලා තියෙනවා. ඒ සතර සම්මප්පදානවට පස්සේ තමයි මේ විරිය 이르දිපාදය ප්‍රශ්නයක් ආවොහම සාර්ථකත්ව මග කියන්නේ 이르දිපාදය ඒකදී වීර්ය කොහොමද ක්‍රියාත්මක කරන්න කියන එක ඉස්සල්ලාම සිද්ධ වෙන්නේ ඔය irtipaද මට්ටමේ නෙවෙයි සතර සම්‍යක් ප්‍රදන් වීර්ය මට්ටමේ. ඒක නිසා ප්‍රශ්නයක් ආවට පස්සේ ඒ ප්‍රශ්නේ මතින් ගා ගන්න එපා. අනා ගන්න යන්න එපා. ඒ ප්‍රශ්නේ මතින් ලකුණු දා ගන්න යන්නත් එපා. මේ ප්‍රශ්නේ නිසා මට අකුසල් නොයිපද වෙන්න කුමක් කළ යුතුද කියලා කල්පනා කරනවා අපි හැම කෙනෙක් ගාම ඇති වෙන්න දැනුම තියෙනවා. අපි හැම කෙනෙක් ගාම ඒ සඳහා අනන්තවත් ක්‍රමවේද තියෙනවා. නෑ මේ ප්‍රශ්නයක් ඇතිවෙන පස්සේ ඒකත් ගාගෙන ඒකෙන් ලකුණු දාගන්න ගිහිල්ලා කරගන්න අවුල නිසා කාට ප්‍රශ්නයක් ඇතිවුණත් ඒක අපිට ප්‍රශ්නයක් වෙනවා. එචි ඒ කිනාට භාවනා කරන්න විවේකයක්වත් නැහැ. ලෝකේ තියෙන හරිය ප්‍රශ්න ඔක්කොම ඔළුවේ දාගෙන ඉතින් තැවෙනවා. නමුත් දන්නවනම් Tamanට අදාළ නැති එහෙම නැත්නම් Tamanට දන්නේ නැති ශේස්ත්‍රයේ එහෙනම් Tamanට කරන්න බැරි වැඩ ආවට කවුරු මොන જાතියින් ඒක සාධාරණීකරණ කරන්න ගියත් මේක දැනගන්න ඕනේ මේක මට අදාළ ශේෂ්ත්‍ර නෙවෙයි. මම ළඟ පහසුකම් සුදුසුකමුත් නැහැ. මම මේක කරන්නේ රුචියෙන් නෙවෙයි. ඉතින් මේක තමයි ඒ කරගෙන යන පෙතේ ඉඳලා තව පෙතකට මාරු වෙනකොට කරගෙන යන ක්‍රියාවලිය කියලා තව වෙනකට තව පෙතකට මාරු වෙන්න ඉස්සෙල්ලා අපි සලකා බලන්න ඕනේ ඒ වීර්ය ගැන කතා කරනවා කියනවා යුතු හැකි රුචි කියන තුන මතක තියාගන්නයි කියන්නේ. මේ ඉදිරිපත් වෙලා තියෙන කාරණාව යුතුයකමද අයුත්තක්ද මගේ සමාජයේ තියෙන අගයන් ආඩම්බරයන් හැටියට බලනකොට ඒක යුත්තක්ද නැත්නම් චාරිත්‍ර ධර්මයක්ද නැද්ද? ඕන කෙනෙකුට ඕන යෝජනාවක් ගේන්න පුළුවන්. නමුත් Taman ඉන්නේ දැන් ස්ථාවරයක නැත්නම් පිරිසුදු තැනක් කියලා හිතාගෙන මේකට ගන්න ඉස්සලා මේක යුතුයද නැද්ද කියලා බලන්නේ කියලා කියනවා. යුතුය උනත් මට නොහැකි දෙයක් නම් එයාට කියන්න මේක නම් කළ යුත්තක් තමයි. නමුත් මට කරගන්න බෑ. මොකද මගේ දැනුමෙන් මගේ හැකියාවල් නෙවෙයි මට පුළුවන් නම් යුතුය දේ නම් හැකි දේ නම් හැකි දේවල් සියල්ල අතරින් රුචි දේ පමණක් කරන්න කියලා. එතකොට සාර්ථකත්වය 180ට වැඩි බැරි. එහෙම නැතුව මේ ලෝකේ තියෙන ප්‍රශ්න ඔක්කොමත් ඔළුවේ දාගෙන නොහැකි දේවලුත් දාගෙන අමෝරාවෙන් කරන්න ගියහම අමු අඹ කනවා කියලා කියනවා. ඉදින්දි ඉතලා කනවා. දත්තිර වැටෙන එක විතරයි වෙන්නේ. ඒ නිසා මේ කොච්චර උගත් වුණත් කොච්චර පින්වන්ත වුණත් කොච්චර ශාසනය දැනගෙන හිටියත් වැඩකදී යන එන තාලෙන් කෙහෙල් ගහ කන්නද යන්නේ පොල් ගහ කන්නද යන්නේ කියලා දැනගන්න පුළුවන් ඒ මනුස්සයා වැඩේට කර දාන ස්වරූපේ යන පාරක ඉඳලා හදිස්සිය වෙන පැතකට යන්න හදනකොට ඒ මනුස්සයා ඒක ගැන පාවිච්චි කරන ක්‍රම දැන ප්‍රවේශම් වෙන ආකාරය දිහා බලනකොට අපි මේ নানা ආකාර සමාජ වටිනාකම් දැනගෙන යුතුයකම් කියලා જાතියක් තියාගෙන අනුකම්පා මෛත්‍රිය කියලා තියාගෙන යුතු අයුතු පැත්තක දාලා අපි මේ පටවාගත් ආසාවකින් නොහැකිතාවයන් තියෙද්දී අරුචියෙන් මේ කරන වැඩ නිසා වැඩිට බයින්ද ඉස්සලත් පරාදයි වැඩේ කරනකොටත් පරාදයි වැඩේ වුණකොටත් පරාදයි යම් වෙලාවකට සලකා බලන්න දන්නවනම් තමන් ළඟ මේක යුතුය අයුතු හැකි නොහැකි රුචි අරුචි බොහෝම අඩුයි මේ අසාර්ථක වෙනවා. අසාර්ථක වීම වැඩි වෙන්න වැඩි වෙන්න අදිෂ්ඨාන ශක්තිය වැඩෙනවා. සාර්ථකත්වය වැඩි වෙන්න වැඩි වෙන්න අදිෂ්ඨාන ශක්තිය වැඩෙනවා. ඒ නිසා පෞරුෂත්වයේ වැඩිම සිද්ධ වෙන්නේ අපිට ලැබෙන සාර්ථකත්වය වැඩි මත. අදිෂ්ඨාන ශක්තිය මත. නමුත් එයා ඒ බව දැනගෙනත් නොයුතු නොහැකි අරුචි දේවල් කරන්න පටන් අරගත්තොත් ඒ චරිතයත් ඒ ක්‍රියාමාර්ගත් දිගින් දිගට දිගින් දිගට අදිෂ්ඨානක් බිදෙන හීනමානයට ලක් කරන පශ්චාත්තාපතෙන් වලට යනවා ඒක නිකන් බටහිර ලෝකයේ අරගෙන බැලුවොත් එහෙම පොදු ජනගහණයෙන් 110කට වැඩිය මානසික රෝගීන් කියන මට්ටමට අසහනයටපත් වෙලා ඉවරයි ඒ රටක ඒ නගරයකට ගත්තොත් 10%කට වැඩිය රෝගී කිය හැකි මට්ටමක ඊට පස්සේ ඉන්නවා රෝගී මට්ටමකටපත් වෙච්ච නැති අසහනයටපත් වෙච්ච පිරිස එන්න එන්න වැඩි වෙනවා. මේ අධ්‍යාපනයේ ලැබෙන පාසල් ළමයින් අතර තියෙන අසහනශීලී ගතිය බලනකොට බය හිතෙන තරම්. ඒ තරම්ම මේ පුංචි කාලෙම මේ අසහනෙ වැඩි වෙනවා. ඉතින් ඒ රටවල් වල ඔය අනිකුත් තාක්ෂණීය දියුණු වෙනවා. මේ පහසුකම් වැඩි වෙනව කොච්චර වැඩුණත් පේන්න තියෙන පෞරුෂත්වයේ හීන වීමක් පෞරුෂත්වයේ නිහින තත්වයක් දාශකත්වයක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මේ தத்துவයටදී අපි දල ජාතික ආදායම බලනවා ඒක පුද්ගල ආදායම බලනවා කියන මේ වගේ උපමාන දිගේ යන ආර්ථිකයක් අපිට තියෙනවා. අපි වගේ ලංකාව වගේ කට්ටියත් ඒගොල්ලෝ හදලා දෙන මිම්මෙන් තමයි මේක මනින්නේ. එහෙනම් එක එක්කවත් බන්නේ නැහැ. මේ ලැබෙන්න ලැබෙන්න දල ජාතික ආදායම් වැඩි වුණාට ඒක පුද්ගල ආදායම් වැඩි වුණාට පෞරුෂත්වය වැඩෙනවන් නැද්ද කියලා. ඒ නිසා 95කට වැඩිය බෞද්ධයන් ඉන්න භූතානය අලුතෙන් ඉදිරිපත් කරා දල ජාතික සතුට කියලා උපමානයක්. දල ජාතික සතුට. ඉතින් ඉස්ලා හරියට hina වුණා කට්ටිය. මෙවුව මේ ආර්ථික විද්‍යාල දෙන්න. දැන් UN එක පිළිඅරන් තියෙනවා. දල ජාතික සතුට. මිනිස්සු මේ හම්බ කෙරුවට සතුටින්ද ඉන්නේ කියලා. ඉතින් ඔක්කොම බලනකොට කරත්තේ දාගෙන ඉස්සරහට ගුණා පිටිපස්සේ. ඉතින් මේක හරවලා ගන්න මිනිහා නොමිනිහා පේන්නේ එයාට කරගෙන යන පෙතේ වෙන වැඩක් කරන්න වෙනකොට. වැඩ නොකර නිකන් ඉන්නවා කියන එකට කියනවා කුසීතකම කියලා. අපිට හරියට අභියෝගපතු වෙනවා. අපිට හරියට අලුතෙන් දේවල් කරන්න සිදුවේ කරනකොට තමන් ඉන්න ස්ථාවරයේ තවදුරටත් අවුල් කරන සුළු එහෙම නැත්නම් අදිෂ්ඨාන ශක්ති කඩන සුළු පරාදේ සහතික දේවල් එනකොට දුරතියාම නොකර සිටීමට අපි කියන්නේ පණින්ට පෙර හිතා බලනු කියලා. ඒක විඥානයේ මේ ඥානයේ වැඩෙනවා. නමුත් වීර්ය කරන කෙනත් වීර්ය දන්න කෙනා අපිට තියෙන සීමිත කාලයක්, සීමිත ශක්ති, සීමිත වේලාවක් හැකියාව ඒක ආයෝජනය කරන්න ඉස්සර වෙලා මේ කරන්නේ මොකද්ද කියන එක සලකා බලන්නේ නැතුව මේ හැඟුම් බරකමට එහෙම නැත්නම් මේ මමම පටවාගත්ත මගේම කාරණා මත ඉදිරිපත් කරන්න ගියොත් අපි නිකන් කාන්තාරක එළියට දාපු වැල්ගඩවිල්ලෙක් වගේ වෙයිලා නැහිනො. ඒ නිසා මේ වීර්ය කරන්න ගියාම විශේෂයෙන් භාවනා කරනකොට ඒ ගොල්ලන්ට මතක් කරනවා භාවනා කරන කෙනයි කියලා කියන්නේ නිතරම හොඳ මිනිහෙක්. එහා ඒ කියන්නේ සතුම් මැරීම, හොරකම් කිරීම, කාමීච්ඡාචාරය ආදී ප්‍රසිද්ධ ගොරෝසු වීතික්‍රමණීය වෙන සමාජ නීති උල්ලංඝනය කරන දේවල් වැරදි බව දානවා. බොරුව කේලම හිස් වචන පරුස වචන ඒවා වැරදි බව දානවා. ක්‍රමහලාට කැරෙනවා ඒ උනට දානවා. ඉතින් ඒ නිසා ලෝකයේත් එක්ක බලනකොට ලෝකේ ප්‍රසිද්ධියේම සතුම් මරන ලෝකයක් තියෙනවා. සතුම් මැරීම විනෝදාන්තයක් කරගත්තා. බොහොරකම් කරන්නේ නැති එක එක්කත් නැති ලෝකයක්. එක් එක්කත් නැහැ. සේරම ජීවත් වෙන්නේ හොරකමින්. ඒ වගේම කාමීත්‍යාචාරය කියන එක නොකිරුවොත් සවුත්තු සයිස් එකට ඇවිල්ලා තියෙන දෙයක්. කී දෙනෙක් එක්ක අනාචාරය හැසිරලා තියෙනවද කියනවනම් ඒක තමයි ඊලන්දාරයෙකුට දෙන නම්බුකාරකමද. ඒක තමයි තරුණ ජීවිත කියලා කියන්නේ. ඉතින් එවැනි ලෝකයක නෑ මම සතුන් මරන්නේ. මම හිත හිතා කරන්නේ. හොරකම් කරන්නේ. කාමීත්‍යාචාරය කරන්නේ. ඒකෙන් කට හොදලා කියන්න ඕන හොඳයි කියලා. ඒ මේ ලෝකේ කිව්වොත් බරුවක්. ආයෙ කතා කරන්න දෙයක් නෑ කිව්වොත් බරුවක්. ඒ වගේම සම්පප්පලාව කියන එක කිලෝරක් නෑ SMS කියයි, ටෙලිෆෝන් කියයි, ටෙලි රේඩියෝ කියයි, අල්ලපු ගෙදරත් එක කයිවාරු ගහනවා කියයි වැඩේම ඔච්චර තමයි. පරුස වචන කියන එකේ ඒකේ ඉස්සර තරම් එච්චර තර පරුස නෑ දැන් පරුස වචන කියන එක ඒක නිකන් සාමාන්‍ය විවහාරයට ඇවිල්ලා තියෙන්නේ. කේලම කියන එක දී යටින් ගින්දර ගෙනියනවා වගේ දී රෙද්දෙන් බෙල්ල කපන වචන කතා කරන්නේ. ඉතින් එහෙව් එකේ වචනයක් කතා නොකර ඉන්නවයි කියලා කියන්නේ එක පැයක් ඩොංගණං කුසල්. මොකක්වත් නිසා නෙමෙයි අකුසල් කෙරෙන්නේ නැහැ. ඉතින් ඒ මනුස්සයට හොඳයි කියනවා. නමුත් අපි මේ භාවනාවදි කරන්නේ යාට ඒ හොඳට වඩා හොඳක් පෙන්වන එකනේ. ඒ ඒ ලබාගත් අවස්ථාවේදී හිත ඒ කාර්මුණකට දාලා ඒ අවස්ථාව ලැබුණ නැති කෙනාට මේ කර්ම වලට දානවා කියන එක හිතන්න බෑ. මොකද හිත නන්නත්තරයි. දැන් මේ කර්ම වලට දානකොට ඒ කෙනා ගන්න ප්‍රඥාර හොඳේ ඉඳලා වඩා හොඳට යamak නේ. මෙන්න මේ සඳහා වීර්ය කරනකොට යම් කිසි කෙනෙක් කිනොනකට භාවනා කරන්න වෙලා නැහැ. මට භාවනා කරන්න අරක නිසා බෑ මේක නිසා බෑ අර යුතුයකම තියෙනවා මේ යුතුයකම තියෙනවා කියලා. එයාට ඒ වඩා හොඳ තෝරාගන්න බැරි එයා හොඳට බැඳිලා නිසානේ. ඒ නිසා වඩා හොඳට නොයෑමට හේතුව නරකෙට අවාසියට හිරින්න තමන්ගේ හොඳ ටික කියලා මොකාටවත් තේරෙන්නේ මට වඩා හොඳ වෙන්න බැරි මගේ හොඳ ටික. මගේ හොඳ ටික මට ඇණයක් වෙලා. මගේ හොඳ ටික මට කොක්කක් වෙලා. මගේ හොඳ ටික මට කුරුසයක් වෙලා. ඒක අතාරින්න බෑ. ඒ නිසා අපි වඩා හොඳ පෙනිපෙනි තාම හොඳේ ගැලී ගත කරනවා. ඉතින් ඌට බුබ්බඩය කියන්න ඕනේ, කම්මැලියා කියන්න ඕනේ, බත් බූසා කියන්න ඕනේ, ඕන තරම් අංකිතයි. මෙච්චර ලස්සනට වඩා හොඳක් තියෙදි බුද්ධ ශාසනයක් තියෙනවා, මනුස්සාත්ම භාවයක් තියෙනවා. මේ ක්ෂණ සම්පත්තියේ තියෙනවා, කල්යාණ මිත්‍රයෝ ඉන්නවා, ධර්ම ශ්‍රවණයේ තියෙනවා, ඕනනම් පැවිදි වෙන්නත් පුළුවන්. ඒ තියෙද්දි අපි දවසේ පැය කීයක් ඒ වගේ චිත්ත විවේක ලැබීමට කටයුතු කරනවද? එහෙම නැත්නම් පැය කීයක් එහෙම කරන්න බැරි බව පෙන්වන්නට කයිවාරු කෙලිනවද? හේතු කරුණු දක්වනවද කියලා බැලුවොත් බිමට දාපු බත් බල්ලෝ කන්නේ. ඇත්ත තියා බැලුවොත් එහෙම. ඒ මොකද? මගේ හොඳ ටික මට රැක ගන්න ඕනේ. ඒක කැප කිරීමෙන් හෝ කමන්නේ මට වඩා හොඳට යන්න ඕනේ කියන එක දරා ගන්න බෑ. ඉතින් මේ වාගේ දේවල් තියෙනකොට ඒ අපේ අභිවෘද්ධියට යම්කිසි බාධාවක් තියෙනවා නම් ඒක කවුරුත් කරන එක නෙවෙයි. මා විසින් ඉල්ලගෙන කන පරිප්පුවක්. ඇද්දගෙන නාන නෑමක් තියෙනවා. ඉතින් මේවා කෙලින් කියන්න ගියාම ඒක හරියටම පෞරුෂත්වයට ගැහුවා වගේ කාට හරි රිදවන්න හදනවා වගේ ඒ නිසා ඒ බණ කියනට වැඩිය කට්ටිය හරිය කැමති බුදුහාමරන් ජාතක කතාවක් කියලා සාදු කියන තීරණ අම්බෝ ඒ බණ වලට දාස් ගණන් යනවා සිද්ධාර්ථ කුමාරයා බුදු වෙන්න ඉස්සෙල්ලා කුමර කතාවක් කරනවා සාදු කියලා වට වෙනවා බුදුනට පස්සේ කියන කතාව කියන ඕවා ගැඹුරුයි අප්පා අපට තේරෙන්නේ කියලා බැරිද ස්වාමීන් වහන්සේලා ජාතක කතාවක් කියලා දෙන්න කියලා. ස්වාමීන්සත් බැරිද මේ කුමරු කුමරි කතා කතා කරන්න කියලා. ඒ මොකද අපි අර වඩා හොඳ තියෙද්දි හොඳ වෙන්න හදන ගතිය. ඉතින් යම් කිසි කෙනෙකුට කොච්චරක් විප්ලවීය හැඟීමක් ඕනද කියලා බලන්න කොච්චරක් සම්ප්‍රදාන කූල නැති රැඩිකල් වාදී වෙන්න ඕනද කියලා බලන්න අපිට හැමදාම සංසාරේ මේම හොඳ වඩා හොඳ දෙක තෝරන්න අවස්ථාවක් ලැබෙයිද තීරසනෙක් වුණොත් මොකද වෙන්නේ කකුල අතපය කොර වුණොත් මොකද වෙන්නේ අපායට ගියොත් මොකද වෙන්නේ පෙරේතෙක් යක්ෂෙක් භූතෙක් වෙන්න උනොත් මොකද වෙන්නේ අපිට මේ අවස්ථාවක් හම් වෙයිද එදාට අපිට මොකද වෙන්නේ මට අවස්ථාව ලැබිලත් පැන්නයි කියලා ඒක නිසා කුසීතෝ භික්කවේ දුක්ඛං විහෙරති. විදේවතෝපන සුඛං විහෙරති කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. කුසීතය හැම වෙලාවෙම කම්මැලි බුබ්බඩ සීතල අදහසක් අරගෙන ඔහි කුසීතකමට අකුලගෙන ජීවත් වෙනවා. මේ කරුණ හොඳට දැනගෙන බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා මේ ලස්සන කැඳේ කල බේරුවා වගේ පෙන්ලා දීලා තියෙනවායි කියලා පුල්ලුවන් තරම් වීරවන්ත උත්සාහ කළොත් නැත්නම් වීර්ය වඩන්න උත්සාහ කරොත් හැමදාම සුඛයෙන් ජීවත් වෙන්න. මොකද හැම වෙලාවෙම බලනවා මං ඉන්න තැන හොඳයි තමයි. නමුත් මට මීට වඩා හොඳ තැනකට යන්න පුළුවන්. මේකෙදි කාගෙන්වත් අහන්න යන්න එපා. එක එක්කත් කැමති නෑ ඒ වැඩේ කරනවා. ඒගොල්ල කැමති ඒගොල්ලත් එක්ක ඒ අර සාමාන්‍ය හොඳේ ඉන්න එක තමයි. ඒ නිසා නිකන් සාමාන්‍ය උපමාවකට කියනවා අපි නඩයක් සිරීපාද යනවායි කියලා හිතමු. ඒ නඩේ වැඩි වෙන්න වැඩි වෙන්න ගමනේ තීන්දුව තියෙන්නේ ගමනේ වේගය තියෙන්නේ අන්තිම කම්මැලියා තියෙන්නේ. ඌයන ගන්න එපා. නඩේ යන්න. ඌට කොහොමඩක්වත් කරන්න බෑ. හැබැයි වේගෙන් යන්න පුළුවන් අයට හිමීට යන්න පුළුවන් අර කුසීචාර කරන අනුකම්පාවක් වේ. තනියම යනවා නම් මොකක් කරන්නේ? කම්මෝගෝචිකාකෝ පුළුවන් එක යනවා වැඩනිකයි. ඒ නිසා සෙනඟක් එක්ක වහකන්නවත් බෑ. ඒකත් ඊළඟට කරනවා. සිනගක් එක්ක යන්න ගියොත් මහ යන බුද්ධ ධර්මයේ සඳහන් කරලා තියෙනවා ගඟ පළල් වෙන්න පළල් වෙන්න වේගය අඩුයි. ගඟ පටු වෙන්න පටු වෙන්න කාගෙන යනවා. ඉතින් ඒක නිකන් සමාජ විරෝධී ධර්මයක් වශයෙන් තමයි සැලකන්නේ. මේ වීරියේ වඩා හොඳ පැත්තට යනකොට එහෙම නැත්නම් මේ කාය කායික වීරිය තමයි වෙන්නේ කායික විවේකයේ චිත්ත විවේකයක් බවට ලං වෙනකොට තමයි හුදේකලා වෙනවයි කියන එක. සමාජශීලී ජීවිතේ ඉඳලා හුදෙකලා වෙනවයි කියන එක තමයි අපිට තියෙන දරාගෙන ඉන්න බැරි. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට මේ වීරිය දිගේ සතර සම්‍යක් ප්‍රධාන ඊට පස්සේ ඉද්ධිපාද වීරිය, ඊගාවට ඉන්ද්‍රිය වීරිය, ඊගාට බල වීරිය, ඊගාට බොජ්ජංග වීරිය, ඊගාට මාර්ගංග වීරියට යනකොට තමන්ට තේරෙන පටන් අර ගන්නවා නිකන් පිහියක ධාරේ වගේ එන්නේ එන තුනි වෙවි තුනි වෙවි තියුණු වෙවි තියුණු වෙවි තමන් එන්නේ එන්නේ එන්නේ කායික වීර්යය ලබාගත් එක චිත්ත වීර්යයට යනකොට නැත්තම් අධිචිත්ත ක්‍රමයට යනකොට මේ හුදේකලාව කියන වචනය ඒ නැත්තම් විවේකයේ කියන වචනේ පාවිච්චි කරනවා ඔය බටහිර ලෝකෙ පැත්තෙන් බලනකොට අශිෂ්ට පසුගාමි වචනයක් වෙලා ආසියාකරේ තාම තියෙන එකට වටිනාකමක් ඒ හුදකලා විහිව සහ විවේකයේ සලකන ගතියක්. ඒක නිසා මේ ಜಾති දෙක මේ අපි පවතින ශිෂ්ටාචාර දෙක අතර වෙනසක් එහෙම දකින්න පුළුවන්. ඒකේ තරුණ පිරිස් එහෙම නැත්නම් මේ නව සමාජ රැල්ලේ ඉන්න කට්ටිය පිරිසක් එක්ක තමයි ගත කරන්න හැම වෙලාවෙම කැමති. ඒගොල්ලෝ අම්මලා තාත්තලාගේ වටිනාකම් වලට වැඩිය තම තමන්ගේ සම වයස කට්ටියත් එක්ක ඉන්න කැමති. ඒ ඒ රැල්ලට වැටෙන රැල්ලට අහු වෙන වැඩ තමයි කරන්නේ. ඒ කෙනෙකුට කිව්වොත් එහෙම ඕකේ ඉන්නකොට වීර්ය අඩු වෙනවා කියලා එයා කියන්නේ මොනේ තනි වුණොත් මට නිින්ද යනවා. ඒක නිසා මට කට්ටි එක හිටියොත් බොහොම උනන්දුවෙන් ඉන්න පුළුවන් කියලා. නමුත් වයසට යනකොට ස්වභාවයක් තියෙනවා බටහිරෙත් ආශා කරෙත් ඒ කෙනා ටික ටික ටික ටික ඒ හුදකලා පැත්ත තේරුම් ගන්නවා. නමුත් හුඟ දෙනෙක් තේරුම් ගන්නේ පශ්චාත්තාපයෙන් යුක්තව, ද්වේෂයෙන් යුක්තව, කොන් වුණා කියන හැඟීමෙන්. නමුත් වීරිය දන්න කෙනා කායි විවේකයෙන් චිත්ත විවේකයට වීරිය කරන කෙනා තමන් එන්නේ එන්නේ භාවනාවෙන් දියුණු වෙනකොට ක්‍රමක්‍රමේ ක්‍රමක්‍රමයෙන් ඒ හුදකලා පැත්තට ඒ විවේකයේ පැත්තට විස්රාමයේ පැත්තට යනවයි කියන එක කවදාකවත් හිතන්නේ පසුබෑමක් එහෙම නැත්නම් රහින් වැටීමක් ජනප්‍රිය භාවයේ අඩුවීමක් නමුත් එයා පුද්ගලිකව නම් සටනක් කරනවා ලෝකේ ඔක්කොම එයා විවේචනය කරද්දී කාගෙන යනවා. මොකද කාටවත් මට හුදකලාව දෙන්න බෑ ඕන කෙනෙකුට මට හුදකලාව කඩන්න පුළුවන්. කාටවත් මට විවේකයේ දෙන්න බෑ ඕන කෙනෙකුට මගේ හුදකලාව කඩන්න විවේකයේ කඩන්න පුළුවන්. කාටවත් මට විශ්‍රාම දෙන්න බෑ කාටවත් මගේ විශ්‍රාමයට ඇඟිලි ගහන්න පුළුවන්. ඒක නිසා පුළුවන් තරම් මේ බලට යනකොට මේ සිදුවෙන දේ වීර්ය වැඩිවීමක් කියලා සමාජයේ උපමාන දිගේ නම් ගන්න බෑ. ඒක නිසා ආධ්‍යාත්මික ගමන යන කෙනා තේරුම් අරගන්න ඕනේ Taman ළඟ තියෙන මේ සීමිත ශක්ති කාලය වස්තු මේ අදාළ දෙයට යොමු කරන්න නම් මේක හැම තැනම යොදවලා බෑ හරි තැනට යොදවා ගැනීමේදී ඒ වීර්ය පාවිච්චි කරන හැටි බුදුරජාණන්සේ මේ නව ආකාරයකට මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල පෙන්ලා තිනවා මේක තේරුම් ගන්න පහසු වෙන්නේ බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා ආරම්භ ධාතු වීර්ය, නික්කම ධාතු වීර්ය, පරක්කම ධාතු වීර්ය කියලා. අපිට මේ කාම ලෝකයේ ඉඳලා නැත්නම් මේ කාම අරමුණු රාශියක ඉඳලා විවේකයේ ගන්න ඕන කියලා කායි විවේකය හෝ චිත්ත විවේකය ඒක නයි කාම ලෝකෙන් తాවකාලිකව හෝ ස්ථිරව වෙන් වෙනකොට පුදුමාකාර ශක්තියක් අය කරන්න ඕන. ඒක ස්වභාවයෙන්ම දෙන්නෙම නැහැ. ඒ නිසා යා ගඟ දිගේ ඉහළට පීන කෙනෙක් කියලා කියන්නේ. අන්න ඒ පළවෙනියෙන්ම නික්ක පරක මේ ආරම්භ ධාතු වීර්ය කියන එක කරගන්න බැරි නිසා මැරෙන උපදින සත්වයෝ 99%ක්ම කාම ලෝකේ විතරමයි දන්නේ. ඒකෙම පටන් අරගෙන ඒකෙම කඹරලා ඒකෙම මැරලා යනවා. ඊට කවදාහකවත් මේ රූප ලෝකයක්වත් භාවනාවක්වත් සමාධියක්වත් ආධ්‍යාත්මයක්වත් දර්ශනයක්වත් මොකක්වත් අකින්න හම් වෙන්නේ නැහැ. ඒක නිසා එවැනි කාම ලෝකේ ගත කරන කෙනත් තිරිසනෙකුත් අතර ඇති වෙනස මොකක්ද කියලා. ලද්දාපටම් මැරෙනකම්ම කාමයේ ගත කරන තිරිසනත් ලද්දාපටම් මැරෙනකම්ම කාමයේ ගත කරන මිනිස්සයත් ගත්තාම මොකද්ද වෙනස කියලා. ඒක පෙන්නන පෙන්වන්න උත්සාහ කරන සොලෝකකාරයා සංස්කෘත මනුස්සයා කියනවා ආහාර නිද්‍රා භය මේ තුනංච නරාණ මේතම් පශුර් සමාන ධර්මේන තේෂා මදිකෝ විශේෂා ධර්මේන හීන පශුර් සමානා කිය. පශු කියන අදහස් කරන්නේ මේකේ සත්ත්ව කියන අදහස. ආහාර නිද්‍රා භය මේ තුන කියන මේ කරුණු හතර අතින් ආහාර ගවේෂණය නිදාගන්න විවේක තනක් හොයන පැත්තකලා කුසීච වෙලා බුදියාගෙන ඉන්න ගතිය බය බය නැති කිරීම සඳහා අනාගත සැලසුම් කරන ගතිය සහ මෛතුන සේවනයේ කියන එක මිනිස්සෙයි හරකයි සමානයි කියන ආහාර නිද්‍රා භය මේ තුනංච නරාණ මේතම් පශුර් සමාන හරකගේ මනුස්සගේ එකයි ධර්මේන තේෂාම අධිකෝ විශේෂා. නමුත් මිනිස්යාට ඒ හරකට නැති ධර්මයක් කියලා එකක් තියෙනවා. බුද්ධ ආදී උත්තරමෙන් වහන්සලා පින්න ධර්මයක් තියෙනවා. ඉතින් ඒ ධර්මයේ යෙදෙන්න වීරියක් නැත්තම් ඉදිරිපත් වෙන්නේ නැතුව නිතරම අර ආහාර නිද්‍රා බය මේ තුන කියන හතරම යෙදී නැත්නම් කාමයේ යෙදී ඉන්නවා නම් ධර්මේන හීනම් මේ මෙච්චර ලස්සන වටිනා ධර්මයක් තියදී ඒක පුංචි කරලා සලකලා දවස පුරාවටම මේ කාමෙම ගත කරනවා නම් ධර්මයේ ධර්මය ධර්මාත්‍යශාමදිකෝ විශේෂා ධර්මේන හීන පශුර් සමානා කියලා තියෙනවා ධර්මේ හීන මිනිස්සයා හරකෙක්ම තමයි. තිරසම්ම තමයි. ඒ තිරස ඒ තිරසනා කරන වැඩේට වැඩිය මේකේ මොකක්වත් නැහැ. ඉතින් අන්නේ ටික කරන ගමන් manussකම සිහිපත් කරලා මේ මිනිස්යාට පමණක් තියෙන මේ විවේකය මේ හුදකලාවට යන ගමන ගඟ දිගේ ඉහළට පිහිට ගමනක්. ඒ නිසාම ආරම්භ ධාතු වීරිය පුදුමාකාර මිල අධික දෙයක්. හිතෙන්නෙම නැහැ. ස්වභාවයෙන් නම් මේ ලෝකේ ජීවත් වෙනකොට මේන් පිට දෙයක් ගැන එහෙම නැත්නම් මේ විවේකයක් ගැන නැත්නම් ආධ්‍යාත්මයක් ගැන හිතන්න වෙලාවක් නැහැ. මොකද මේකටත් පැය 24 මදි. ඒ නිසා යම් කිසි කෙනෙක් එහෙම ඉඳලා මේකට සම්ප්‍රාප්ත වෙනවනම් යනවනම් යන්නේ පුදුමාකාර කැපකිරීමක් කරලා ඒ කැපකිරීම තිරිසෙනෙකුට අදාළ නැහැ මිත්‍යා දෘෂ්ටිකට අදාළ නැහැ බුබ්බඩයට අදාළ නැහැ කම්මැලියට අදාළ නැහැ වීරවන්තයෙකුට පමණක් මේ කාමයෙන්ම ඉපදිලා කාමයෙන්ම ගත කරලා කාමයෙන්ම මැරෙනවට වැඩිය අඩු ගානේ පරිවේෂණ මට්ටමකට හෝ ඒ අබිනිෂ්ක්‍මණයක් කරන්න හදනවා කියන එක ඒක තාමත්ම කලාතුරකින් ලෝක වෙන එකක්. එහෙම ගියයි කියලා හිතමු දැන් අපි මේක පෑකර දෙකට හරි මේ වගේ තැනකට එනවා. අපි తాවකාලිකව අමුදරුවන් වස්තුව චංචල නිචල දේවල් අමතක කරලා මෙතෙන්ට ඇවිල්ලා අපි බැලුවොත් අපේ හිත මේ අබිනිෂ්ක්‍මණය කිරීමෙන් ලැබිච්ච චිත්ත විවේකය ලැබනවාද කියලා එවනත හිත ඒක අරමුණක තියාගෙන ඉන්නවා විවේක වෙනවා උදේකලා වෙනවාද කියලා බැලුවොත් gedara dure හිටියටත් වැඩිය හිත ඇවිස්සෙනවා මේ වගේ තැනකට ඇවිල්ලා හිත අරමුණකට දාන්න ගිය ගමන් ඒක කවදාකවත් කවුරක්වත් අපේක්ෂා කරන දෙයක් නෙවෙයි උඟ දෙනෙක් හිතනවා ගිහි ගියත ඇරියට පස්සේ එවනත මේ ගිහිගෙන් එළියට ආපු ගමන් අපිට එකපාරටම ලොකු සාන්තියක් හම්බ වෙයි. එහෙම නැත්නම් විවිකයක් ලැබෙයි කියලා. නමුත් මේ වෙනුවට සිද්ධ වෙන්නේ gedara doreye hitiyටත් වඩා එක විනාඩි 5ක් එක තැනක ඉන්න බැරි තරම් ගායක් එන්න පටන් ගන්නවා. කොයි වෙලාවෙ මේක දාලා යන්න ඕනද කියලා හිතන තරම් ඇවිල්ලා බැලුවට පස්සේ මේක පුදුමාකාර වෙහෙසකටපත් වෙනවා. එතකොට එයාට මේ ගිහි ගියත හැරීමට ගත්ත උපක්‍රම සහ ක්‍රමවේදය මේ තියෙන ප්‍රශ්නට උත්තරේ දෙන්න බෑ. මේ ප්‍රශ්නේ සඳහා සමාධි ශික්ෂා කියලා වෙනම ශික්ෂාවක් කරන්න වෙනවා. එක තැනක වාඩි වෙන්න පහසුවෙන් ඉන්න ඒ කර්මොට හිත යොදන්න පුළුවන් තරම් වෙලාවක ඉන්න කියලා. එතකොට යොදන වීර්යය ආරම්භ ධාතු වීර්ය නෙවෙයි. ගත්ත අරමුණෙහි නැවත නැවත හිත යොදන්න ගන්න වීර්ය නික්කම ධාතු වීර්ය කියලා කියනවා. අර gederin නික්මිච්ච එක බුද්ධියට සින්න කරගන්න Taman ඒක අත්දකින්න කල යුතු දේ නම් අර gedara දොර පිළිබඳව පරණ මතක අතීතේ එහෙම නැත්නම් නීවරණ ටික මතු නොවෙනා තාලෙට අරමුණක හිත යෙදීම. අරමුණක හිත නැවත නැවත යෙදීම ඒ සඳහා ක්‍රම දෙකක් තියෙනවා. නැත්නම් දෙතාවරින් තමයි මේකට පහර දෙන්නේ. එකක් තමයි මේ gedara dore ඉන්නවට වැඩිය මේ වගේ තැනකට ආවට පස්සේ හිතේ නීවරණ වැඩ කරන බව නොසිතූ නොවිරූ විදියට වැටහෙනවා. යෝගාවචර බලාපොරොත්තු වෙච්ච නැති අමතර ප්‍රශ්නයක් මේක. මෙන්න මේකට බය වෙන්න එපා. ගෙදර ඉන්නකොට අපිට ඔය කල්පනා කරන්න වෙලාවක් නැහැ. අපි ඉන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකන් ඒකම ගිලිලා. ඒකෙන් වෙන් වෙච්ච ගමන් අපි ඔය බලාපොරොත්තු විවේකය, සුද්ධිය, පිරිසුදුකම හිතේ නැහැ කියලා හිතේ ඇති වෙන මේ නීවරණ ගතිය කාගේවත් දෝෂයක් නෙමෙයි. ගීගේ අතහරින්න ගිය මනුස්සයාට හම් වෙන ප්‍රධානම බාධාවක් තමයි. ඒක කියනවා ගඟක් සාමාන්‍ය ගලන වෙලාවට ඒ ගඟ නිදිවා මෙහි හිමීට ගන්නවා. බැරි වෙලා හරි ගඟ හරස් කරන්න කියලා ගලක් හරි වැලි කොට ටිකක් හරි දැම්මොත් ගඟ පුදුම විදියට කැළඹෙනවා. කැළඹිලා අර වැලි කොට සේරම ගලවලා දාලා විනාශ කරනකම් අර නිදිගත් ගඟ ඇවිස්සෙනවා. ඒ වගේ අර gedara dore ඉන්නකොට නිදාගෙන වගේ ඕක ගත කරාට මේ ගඟේ තියෙන ඡණ්ඩ ගතිය, පරුස ගතිය තේරෙන්නේ එක අරමුණට හිත දාන්න ගිය ගමන්. ඒක නිසා දැනගන්න ඕනේ ඊළාට නීවරණ වැඩෙන ගතිය, බෝ වෙන ගතිය මගේ දෝෂයක් නෙමෙයි මේ ස්වභාවය. ඒ නිසා අපි ඒක දැනගන්න එකත් වීරියක් තමයි. ඒ වෙනුවට දැන් ඒක නැති කිරීමට ගන්න අරමුණ තියෙනවානේ. ඉඳගෙන ඉන්නකොට ආනාපානයි කියලා ගමුකෝ. නැත්නම් ඉන්නේ ඉරියව්ව. සක්මන් කරනකොට දැනෙන වම දකුණ එහෙම නැත්නම් අපි සක්මන් කරන බව දැනගන්න ඒකට නැවත නැවත හිත යොදවන්න ගන්න වීරිය ඒකට නික්කම ධාතු වීරිය කියලා කියනවා. ඒක මේ එදිනදා ජීවිතේ අපිට හම්බෙන දෙයක්වත් නෙවෙයි. අපි මේ වෙනකොට දන්න දෙයක්වත් නෙවෙයි. ඒක භාවනා ලෝකෙදීම ඒ අභ්‍යාසපන්ති ලබන්න ඕනේ. හිත ගීකෙන් අයින් කරලා නිකන් තිබ්බොත් ගොඩාක් කෙලෙස් වෙන්න පටන් ගන්නවා. ඒවට නීවරණ කියලා කියනවා. ඒක නැති කරන්න මොකක් හරි අරමුණක නැවත නැවත යොදවන්න. ඒ එක අරමුණක නැවත නැවත යෙදවීම ඒකේ අනිත් පැත්ත ගත්තොත් විවිධ අරමුණු වල පැනපැනියා. විවිධ අරමුණු වල පැනපැනියාම තමයි කාමී කියන්නේ. කාම ගුණ කියලා එකට කියනවා. එකම අරමුණක පැවැත්වන්න පුළුවන්කම මනුෂ්‍යට හම්බෙච්ච සුවිශේෂී ලක්ෂණයක්. නමුත් ඒකට හිත කැමති නැහැ. ඒ නිසා යාට සිද්ධ වෙනවා මේ දෙවෙනි වර්ගයේ වීරියක් <coughs> ඒ කියන්නේ නික්කම ධාතු වීර්ය පාවිච්චි කරන්න වෙනවා. ඒ ශේස්ත්‍රය ඒ නික්කම ධාතු වීර්ය භෞතික ලෝක વિશે ඇත්තෙම නැහැ. ඒක තියෙන්නේ ආර්යයන් වහන්සේලා අතර එහෙම නැත්නම් ගිහිගේ නික්පිච්ච අය අතර. නිසා ඒක වෙනම ඉගෙන ගන්න ඕනේ. කොච්චර භෞතික ලෝකයේ දක්ෂකම් තිබුණත් වීර්ය තිබුණත් මේ මේ භෞතික ඥාන ලබා ගන්න මේ නික්කම ධාතු වීර්යයේදී අපි ආයේ බබෙක් වාගේ ආදුනිකෙක් වාගේ මුලපටන්ම ඉගෙන ගන්න එකම අරමුණක නැවත නැවත හිත යොදවනවයි කියන එකට අපි පටන් ගන්නකොට බිඳුවෙම තමයි හැම කෙනාම පටන් ගන්න. හැම කෙනාම beginners mind. ආදුනික හිතක් ආධිකම්මික හිතක් ඇති කරගෙන ඒකට අප්‍රතිහතව කොච්චර වැරදුනත් කොච්චර පෙරදුනත් ඒ නැවත නැවතත් නැවත නැවතත් අරමුණට හිත දාහන්න යොදන වීර්යය කියන්නේ නික්කම ධාතු වීර්යය කියලා. ඒ නික්කම ධාතු වීර්ය ප්‍රතිඵල නොලැබෙනකොට පිටාමික්මන්ට මිලාන තත්ත්වයටපත් වෙනවා. එපා වෙනවා. කම්මැලි වෙනවා, නීරස වෙනවා. ඒ නිසා භාවනාව කරන කෙනා, ඊතර ඉන්න කෙනාට වැඩිය මේ ඉඳගෙන ඉන්නකොට භාවනා කරනකොට දැනෙන මේ නීරස ගතිය, කම්මැලිකම, එහෙම නැත්නම් ඒකාකාරී ගතිය, මේ සැකේන ගතිය, නිදිමත ගතිය සැකමුසු ගතිය, බයලවන ගතිය භාවනා ලෝකේ පුරාම පැතිරිච්ච දෙයක්. ඒක නිසා කාමභෝගියා දකිනවා භාවනා කරන්න යනවායි කියලා කියන්නේ අනවශ්‍ය දුකක් පටලවා ගැනීම. ඇයි මෙච්චර මේ ලස්සන gedaraතොර ඉඳගෙන කටයුතු කරන්න තියේදී මේ සාවිතාල දුක්ඛිත ගණන භාවනා ලෝකයකට යන්නේ කියලා භාවනා යෝගාවචරයාට ඒ කාමභෝගීන් උප්පණ්ඩණය කරනවා විහිළුවට ලක් කරනවා මේ කරන්න බැරි දෙයක් කියලා. ඒ නිසා යෝගාවචරයට එක පැත්තකින් මේ අරමුණේ හිත යොදා ගන්න තියෙන අමාරුකම තියෙනවා. මෙහි නීවරණ බාර ගන්නවා. අර එහෙන් කාමභෝගීන් විහිළුවට ලක් කරනවා. ඒ නිසා මේ යෝගාවචරය ගඟට ගිහලට පීඩන අසීරු කාරණාවක් කරන කෙනෙක් එයාට දැන් අර gedara තෝගේ හිටපයගෙන ආධාර උපකාරත් නැහැ වස්තු භෝගල උද ආධාර උපකාරත් නැහැ එකම දෙයයි තියෙන්නේ මේ නික්කම ධාතු වීරිය අඳුනගත්ත ප්‍රමාණය විතරයි ඉතින් ඒ නිසා ඒ වෙලාවේදී ඒකේන නික්කම ධාතු වීර්ය කියන්නේ ආරම්භ ධාතු වීර්ය නෙවෙයි විරම જાති එකක්. ඒක තියෙන්නේ මේ භාවනාවට බැසවගත්ත කට්ටිය ළඟ විතරයි. මේක මම දැනගන්න ඕනේ කියන්නේ නැතුව ඒක දන්නේ නැතුව වැඩ කරන්න පටන් අරගත්තොත් උගාවක් වෙලාවට වෙන්නේ මේ සුත්තමේ ඥානෙ නැති නිසා පශ්චාත්තාපෙලා දාලා යනවා. එතකොට දිගට භාවනා ජීවිතයක් ගත කරන්න බෑ. අද දවස් පාසට පැය හතරක් පහක් ගත කරන හෙට වෙනකොට එකට දෙකට බහිනවා අනිත් වෙනකොට එකට බහිලා ඉවරම වෙලා යනවා. මොකද උනේ කියලා හොයාගන්න බෑ. ඒ නික්කම ධාතු වීර්ය ඇතිකරනද එයා නිතර ධර්ම දේශනාවලට අහුම්කම් දෙන්න ඕනේ. එහෙම නික්කම ධාතු වීර්යයේ නිපුණ දක්ෂ අයාසක හැසිරෙන්න ඕනේ. හැසිරෙන ගමන් පුල්ලුවන් තරම් ඒකාකාරී කාලසටහනකට වැඩ කිරීම තමයි මේකට උත්තරේ වශයෙන් දෙන්නේ. පුළුවන් නම් gedara ජීවිතය ගත කරා හෝ එහෙම නැත්නම් නේවාසික භාවනා මුලකට ගියා හෝ එහෙම නැත්නම් ගී ගිය අතෑරියා හෝ ඒ ගත කරන ජීවන රටාවට ගැළපෙන විදියට නිතරම ඒ හිතට ගත්ත අදිෂ්ඨාන කරගත්ත කාලස්ථාන පවත්වන්න පුළුවන් නම් එයාට ආධ්‍යාත්මික පිටකොන්දක් තියෙනවා. ඒක නිතර කැඩෙනවා නම් අර අදිෂ්ඨාන ශක්තිය කැඩෙනවා. චිත්ත ශක්තිය කැඩෙනවා. ඊට පස්සේ යා නිකන් නිදහසට කරුණු දෙන කෙනෙක් බාටපත් වෙනවා. ඉතින් ඒ නිසා උඟ දෙනෙක් මේ නික්කම ධාතු වීර්ය නැතිකම නිසා ආරම්භ කරන ලද ආධ්‍යාත්මික ජීවිත අතරමඟ නතර කරගෙන යනවා. හිතනවා මේ නික්කම ධාතු වීර්ය අසීමිත ඕන වෙයි කියලා. නමුත් නික්කම ධාතු වීර්ය ගොඩක් කල් ඉච්චර ඕන කරන්නේ ආරම්භයේදී ටිකක් අවශ්‍ය වුණාට ඉස්සරහට යන්න යන්න අරමුණ හුරු වෙන්න හුරු වෙන්න මූණට දාලා යන්න යන්න බොහෝම ඉක්මනට භාවනා විසින්ම භාවනා කරන්න පටන් ගන්න නිසා Tamanට ආයෝජනය කරන ප්‍රමාණය හුඟා කඩු වෙන්න පටන් ගන්නවා. අලුතෙන් පටන් ගන්නකොට නම් ලොකු ප්‍රදේශ වලින් ඉල්ලනවා. පහු වෙනකොට පහු වෙනකොට භාවනා විසින් භාවනා ගෙනියන එක ඒකට අපි මෑත කාලේ පාවිච්චි කරන වචනේ තමයි භාවනා ඕටෝ පයිලට් ඉඳාන එක. භාවනා හරියට යන්න පටන් ගත්තට පස්සේ යාට කරන්න දෙනවා. Taman වීර්යය යෙදීම හෝ ඇඟිලි ගැහිම පුළුවන් තරම් අඩු කරනවා. අන්නේ කලාව දන්නේ නැති කෙනා මේ নিকකම ධාතු වීර්ය යෙදිය යුතු වෙලාවේ යෙදීමත් නොයෙදිය යුතු වෙලාවේ නොයෙදීමත් නොදන්න නිසා උගාක් වෙලාවට වෙළඳ ව්‍යාපාරේ පාඩු ලබන කෙනෙක් පාඩපත් වෙනවා. ඉතින් ඒක තමයි මේ කමඨාන් සුද්ධ කිරීමෙන් කරන්නේ. කොතෙක් දුරට අපි ආරමුණ පිටිපස්සේ අඹාගෙන යන්න ඕනද මෙනෙහි කරන්න ඕනද කොතෙක් දුරට ආරමුණ කිට්ටුවෙන් තියාගන්න ඕනද කොච්චරකින් පස්සේ ආරමුණ හිතයි දෙකට සම්බන්ධතාවය පවත්වන්න ඇරලා Taman ඒ සඳහා වෑයම් කරන ගතිය අඩු කිරීම නතර කිරීම කලිතු කියන එක දන්නේ නැති නිසා ගොඩ දෙනෙක් ඒ අනවශ්‍ය වෙලාවට වීර්ය කරනවා අවශ්‍ය වෙලාවට වීර්ය නොකරන කන් වෙනවා ඒක කියලා දෙන්න විදිහක් නැහැ. එයා ඒ Tamanට භාවනා කරනකොට ඇති වෙන දේ ඇති වෙන ආකාරයෙන් විස්තර කරලා දෙන්න කැමති නැත්තම්. ඒ නිසා මේ නික්කම ධාතු වීර්යයට තව කෙනෙක්ගෙන් උදව් ගන්න නම් භාවනාදී Tamanට අරමුණ වැටහෙන හැටි ඒ අරමුණට Taman කළ දේ මෙන්න මේ කාරණා ඉදිරිපත් කරන්න දන්නවනම් ඕන කෙනෙකුට යාගේ චරිතයට උදව් කරන්න පුළුවන්. නමුත් ඒක හරි අමාරු දෙයක්. ඒක හරීම පෞරුෂත්වයට අයිති දෙයක් පෞද්ගලිකත්වයට අයිති එකක්. ඒ කාරණාව නිසා භාවනා කරන හුඟ දෙනෙක් එක්ක ඕනෑමට වැඩි ශක්තිය යොදවන්න ගිහිල්ලා වෙහෙසටපත් වෙලා අනවශ්‍ය වෙලාවෙත් යොදවලා වෙහෙසටපත් වෙලා භාවනාව පිළිබඳ අනුන්ට වැරදි ආකල්ප ඇති කරනවා. එහෙම නැත්නම් අවශ්‍ය ප්‍රමාණයේ ශක්තිය නොයදලා මුලපටම සීතල වීම නිසා කුසීත වෙනවා. මෙන්න මෙතනදී හිත ඕනට රෙඩිය කුසීත වෙන්න දෙන්නෙත් නැතුව ඕනට රෙඩිය ඕන අවශ්‍ය කරන්නෙත් නැතුව මේ වීරිය කියන එක සමබර කිරීම තදුපක විරිය වාහනතා කියලා ඒට ගැළපෙන වීරිය සමබර කරනවා කියන එක ජීවිතයේ තියෙන సౌందర్యාත්මක දෙයක්. භාවනා කරන කෙනා කොතෙක් දුරට යනකම් මේක තල්ලු කරලා උදව් කරන්න ඕනද කොතෙන්ද පස්සේ ඒකට විසින් යන්න ඉඩ දෙනවද කියන එක හරීම අවස්ථානෝචිතයි යෝගාවචරයාගේ දක්ෂකම මේරිචිකම අනුව එයා තේරුම් ගන්න. අද තේරුම් ගත්තට හෙට ආයෙත් ඔක ප්‍රශ්නයක් වෙනවා. හෙට තේරුම් ගත්තට අනිද්දාත් ඔක ප්‍රශ්නයක් වෙනවා. නමුත් කවදා හෝ යෝගාවචරයා මේ නික්කම ධාතු වීර්ය කියන එක කොතෙක් දුරට යොදවන්න ඕනද කොතනින් පස්සේ ඒක එයාටම කරගන්න දෙනවද කියන එක දරුවෙක් හදන අම්මා කෙනෙක් නැත්නම් පීෙක් ඒ දරුවට කොතෙක් දුරට Taman උපදේශකරු දීලා මූලික අවශ්‍යතා දීලා හදනවද ඊට පස්සේ කොයින් එහාට ඒ දරුවට යාගේ පෞද්ගලිකත්වය දෙනවද ස්වාධීනත්වය දෙනවද කියන එක කිසිම දෙමව්පියෙක් දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා අපි කණ්ඩ බොන්න දෙන නිසා මැරණ කම්මම එක බලන්න ඕනේ කියලා. එහෙම නැත්තම් මුලින් ඉඳලම කණ්ඩ බොන්න දෙන්නේ නැහැ. ඉතින් මේ දුර්ලකම නිසා හැම දරුවෙක්ම දෙමාපියන්ට වෛර කරනවා. ඒ දෙමාපියන්ට නැති බැරිකම නිසා නෙවෙයි ආදරේ නැති නිසා නෙවෙයි මූලතම අමුදවෙ නැතිකම නිසා නෙවෙයි අනවශ්‍ය ඇඟිලි ගැසීම නිසා එහෙම නැත්තම් මේ Tamanට කරගන්න බැරි දේ දරුවන් හරහා කරගන්න කියලා ඕනට වෙටේ දරුවන්ට නීති දාන්න ගිහිල්ලා කිසිම වෙලාවක දෙමාපියන් සහ දරුවන් අතර අන්‍යෝන්‍ය අවබෝධයක් නැහැ. ඉතින් ඒක නිසා මට නම් ඔක ප්‍රශ්නයක් නැහැ මොකද මම බඳින්න ඉස්සරහට බලාපොරොත්තු වෙන්නේ නැති නිසා. නමුත් කියන කට්ටිය කියන්නේ ස්වාමීන් වහන්සේ දැනගන්න මේ ළමෙක් හදනවයි කියන්නේ බල්ලෙක් හදනවයි කියන්නේ දෙකක්. ඒ නිසා හුඟ දෙනෙක් කැමති බල්ලෙක් හදන්න. මොකද වග කියන්න ඕනේ අවුරුදු 20ක් මහන්සි වෙලා ඒ දරුවට හම්බ කරලා දීලා ඒ දරුවගෙන් වෛරය ලැබනවට වැඩිය බල්ලෙක් හදන එක ලේසි. බල්ලා කවදාවත් වෛර කරන්නේ නැහැ. බලි ගවන්නවනේ. ඒකට මනුස්සයා හරිය කැමතියි. දරුවෙක්ගෙන් ලබන්න බෑ. ලබන්න කලාව දන්නේ මෙතෙන්ට යනකම් උදව් කරන්න ඕනේ. ඉන් එහාට ඒ දරුවට දරුවගේ ස්වාධීනත්වය දෙන්න ඕනේ කියලා අපි ඒ තරම්ම මේ මව්පියන් වශයෙන් දරුවන් කෙරේ මේ පවතින ස්වභාවය ඒක පාක්ෂිකව තීන්දුව කරනවා. අපි දරුවෝ අපි දෙමාපියන් නිසා අපිට මේක අයිතියක් තියෙනවා කියලා. හරිම සාධාරණ. හරිම අසාධාරණයි. ඒක තමයි බාහිරේ පේන තියෙන ලකුණ. ඇතුලෙන් බලන්න ඕනේ භාවනා කරනකොට යම් වෙලාවකට තමන්ගේ හිත අරමුණේ කීකරු වෙලා දැපනේ වැටිලා ආම්බන් වෙලා ඉන්නවනම් ඔක පහුරු ගන්න යන්න බෑ. ඔක එහෙම යන්න අරින්නකො පොඩ්ඩක් වෙලා මොකද වෙන්නේ බලන්න. කොතෙන්ද යනකම් අරමුණත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේද? කොතනින් පස්සේ අරමුණට ඒ යනාතේ යන්න දෙන්න කියන එක කිසිම කෙනෙකුට මොනම විදිහකට කියලා දෙන්න අමාරුයි. ඉතින් මේකට නිදර්ශනයක් පෙන්වන්න පුළුවන්. ඒක මම හිතන්නේ කාටත් දිරවයි කියලා. අපි දන්නවා මේ සමත භාවනාව ගැන කියවලා බලන්න පළවෙනි ධ්‍යානයේ ලැබනකොට අපි නීවරණ දුරුවන් කරන්න අපි නිතරම මේ විතක්ක ਵਿਚාර කියන දෙක නිතර පාවිච්චි කරන්න වෙනවා අරමුණ සිහි කරමින් සිහි කරමින් සිහි කරමින් ඒට නැවත යොදවමින් යොදවමින් යොදවමින් කටයුතු කළොත් ඒ ධ්‍යානාංග නැවත නැතිදුවොත් එහා සමාන ප්‍රදේශයක් නීවරණ අයින් වෙලා විතක්ක ਵਿਚාර ප්‍රබලව තියෙන ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත පළවෙනි ධ්‍යානට යනවායි කියලා බුද්ධ වචනේ තියෙනවා. ඉතින් ඒක ගියාට පස්සේ යාට තේරෙනවා මේ යොදන ලද විතක්ක ਵਿਚාරයේ කොච්චර ශක්තිමත්ද කියනවනම් අර සදාකාලිකව සංසාරේ ගලාගෙන ආපු මේ මෝහ පටල නීවරණ తాවකාලිකව යටපත් කරලා විතක්ක ਵਿਚාර ශක්තියෙන් ඔලූස ගන්න පුළුවන්. ඒකට අපි සමත ධ්‍යාන කියලා කියනවා නැත්නම් සමත සමාධිය කියලාත් කියනවා. දැන් මේ යෝගාවචරයට මේ පළවෙනි ධ්‍යානයේ ඉඳලා දෙවෙනි ධ්‍යානට යන්න ගියේ නැත්තම් ප්‍රීතියක් මතුවෙන්නේ එයා තාමත් පළවෙනි ධ්‍යානෙමයි ඉන්නේ ඒ පළවෙනි ධ්‍යානෙලා දෙවෙනි ධ්‍යානට යන්න මේ විතක්ක ਵਿਚාර හලන්න එපාය හැලුවේ නැත්තම් කවදාකවත් ප්‍රීතිය ලැබෙන්නේ නැහනේ මේ මෙතෙන්ද එනකන් උදව් කරපු මේ විතක්ක ਵਿਚාර දෙක කියන මේ අධික වීරියෙන් කළ යුතු කාරණාව හැලුවේ නැත්නම් යා කවදාකවත් සමතේ ධානයක හම්බ වෙන ප්‍රීති සුඛ කියන ප්‍රණීත ධානාංග ලබන්න බෑ. ඉතින් මට මෙතෙන් දිනකම් මේ විතක්ක ਵਿਚාර උදව් කළයි කියලා ඒක මල්ලන්නේ ඒමත්ෙම නැහින්න ගියොත් එයා හැමදාම සමත ව්‍යාකරණ වාක්‍ය වාක්‍ය පාවිච්චි කරලා පළවෙනි ධානය මීර වෙනවා. ඒ උදව් කරපු වීර්යවන්ත වූ විතක්ක ਵਿਚාර දෙක හලලා ඊට වඩා ප්‍රණීත වෙච්ච ප්‍රීති ආදී දේවල් වලට යන්න නම් ඒ විතක්ක කරන ගතිය, වීර්ය කරන ගතිය, තටමන ගතිය, ආයාස කරන ගතිය නියම වෙලාදී අතාරිනවා. එතැරියට පස්සේ ආ විතක්ක ਵਿਚාර දෙකෙන්තර ප්‍රීතියට යනවා. ඊට පස්සේ ප්‍රීතියට ලොල්ලුනොත් සුඛේ නැති වෙනවා. ඒ බැඳිච්ච ප්‍රීතිය හලන්න බැරි නම් අර කවදාකවත් සුඛේ ලබන්න බෑ. ඒ නිසා Tamanට උදව් කරපු දෙයම අදාළ වෙලා වෙනකන් උදව්ව තියාගන්න කමතියත් අදාළ වෙලාන් පස්සේ හලන ගතියත් කියන මේ ද්විඝටනාත්මක ගතිය දන්නේ නැත්නම් ඒ යෝගාවචරය අර තමන්ගේ හොඳ ටිකටම හිර වෙලා වඩා හොඳ බාධා කරගන්න. බාධා වඩා හොඳ තියාගන්න බැරි වෙනවා. ඒකම භාවනාදී තේරෙනවා විපස්සනා කරනකොටත් මෙනෙහි කරලා අපි යම් වෙලාවක අරමුණ ආස්වාද ප්‍රසආසය හෝ වම දකුණ හෝ පිම්බී පැකිලෙන් බල බල ඉඳලා යම් වෙලාවක තමයි තේරෙනවා නම් ඒ අරමුණ මෙනෙහි නොකලත් මේක පවත්තගෙන යන්න පුළුවන් කියලා ඒ යෝගාචරයෙන් ප්‍රශ්නයක් අහන්න වෙනවා අරමුණ මෙනෙහි කරමින් පවත්තන සතියද හොඳ එහෙම නැත්නම් අරමුණ මෙනෙහි නොකරමුත් පවත්තන්න පුළුවන් සතියද වඩා හොඳ කියලා මේ සම්ප්‍රදාන කුල කට්ටිය කියන්නේ මේ මෙතෙක් වෙනකන් උදව් කරපු මෙනෙහි කරන එකම තමයි හන විටිය බිම තියන්න කැමති නැහැ මුතියට කියලා දෙන්න මේ নিকකම ධාතු වීරිය වෙලාවක හැලෙනවා. ඒක ශිල්පීය ක්‍රමයට දන්නවනම් මුලදී ආයෝජනය කරන්න වුණාට ටික වේලාවක ඒක අයින් කරන්න ඕන. ආනි අයින් කරන්න කරන්න ප්‍රණීත ප්‍රණීත ධර්මතාව වලට ධානාංග වලට හිත යනවා. ඉතින් මේ ශිල්පී ඉගෙන ගන්නේ කොහොමද? අපි දවස පුරාම කාමෙන් ගත කරනකොට. අපි කොහොමද සීලයක් ගැන අපිට තැකීමක් නැත්තම් සීලයක්වත් රකින්න බැරි නම් මෙතෙන්දි ගිහිල්ලා කතා කරන්න අපිට කවදාද වෙලාවක් හම්බෙලා තියෙන්නේ. අපේ ජීවිතේ කවදාද අපි මේවා ගැන කතා කරන්න වෙන් කළා තියෙන්නේ. තප්පරයක්වත් නැහැ. මේ ඇවිල්ලා මෙහි වෙලාවට කතා කරත් වැටහෙන්නෙත් නැහැ. ඒ මොකද අපේ හිත තාම තියෙන්නේ අර කාමේ. ඒ නිසා එතෙන්ද ගියාට පස්සේ තේනවා මේ ආරම්භ ධාතු නික් වීර්ය නිසා අපි කායි විවිකේ ලබා ගත්තට ඒ කායි විවිකේ හරහා චිත්ත විවිකේට යනකොට නික්කම ධාතු වේදි කියලා වෙනම ජාතික ශක්ති විශේෂයක් අවශ්‍යයි. ඒ ශක්තිය යෙදී යුතු වෙලාවෙ යොදන්නත් ඕනේ. වෙලාවට අයල කෘත්‍ය ඉවර කරාට පස්සේ ඒක හැලෙනවා. අන්නේ හැලෙන වෙලාව හලන්නත් ඕනේ කියනකොට ඉස්සෙල්ලා ඉස්සෙල්ලා වීර්ය දාඩිය දාන දත් මිටි කන වීර්යයක් වුණාට ඉස්සරහට ඉස්සරහට යනකොට ප්‍රඥා සම්ප්‍රයුක්ත ප්‍රයත්නයක් මිස දැඩි වීර්යයක් අවශ්‍ය කරන්නේ නැහැ. එනේ ඒ ටික ඒ වීරියේ මේ පරිණාමය මුලදී ගොඩක් ඕනේ මැදදී Taman තීරුම් ගන්නවා යොදලා කරන වීරියකුත් සතියකුත් තියෙනවා නොයොදා කරන සතියකුත් තියෙනවා අන්නේ දෙක තීරුම් ගන්නකොට පමණයි ඒ යෝගාවචරයා මනුස්ස මනසේ දෙපැත්තම හරියට වැඩ ගන්න. නැත්තම් කවදාකවත් අපි මනසෙන් වැඩ ගන්නෑ. අපි ගන්නේ කාමයට අදාළ කොටස විතරයි. මේ රූප ලෝකයට අදාළ ඊටි යුතු වීර්ය සහ නතර කළ යුතු වීර්ය කියන මේ දෙක නැත්නම් මේ Tamanට මේ උදව් කරපො මෙතෙන්ට එනකන් ආධාර කරපො මේ වීර්යම අනවශ්‍ය නම් අතාරින්න ඕන. ආනේ ඒ ගතිය අතින් අපි හරීම ආනමිතිකාරයි. අපි හරීම සම්ප්‍රදාන කුලයි. ඉතින් සම්ප්‍රදාන කුලලට හම්බෙන සම්ප්‍රදාන කුලේ කරන්න හම්බෙන දඬුවම තමයි ප්‍රණීත අංග වලට යන්න හම්බ වෙන්නේ. මේ වගේ හිර වෙනවා. ඊට පස්සේ යා මේක කරලා පරක්කම ධාතු වීරයට යනකොට මොනම වීරයක්වත් අවශ්‍ය කරන්නේ සියල්ලම භාවනා විසින් කෙරෙන්න පටන් ගන්නවා. ඒක නිසා කියනවා අපි සතිය වඩන තාක්කල් තාම විපස්සනා යෝගාවචර නෙවෙයි සතිය කරලා කරලා කරලා පුරුදු වෙලා අපිට ඒක ඇබ්බැහියට ගිය දවසේ තමයි අපි යෝගාවචර වෙන්නේ. ඒ තරම්ම කරලා කරලා ඇබ්බැහි වෙන්න ඕනේ. ඇබ්බැහි වෙලා ඉබේම උදාහරණයක් වශයෙන් කියනවනම් අපේ හිත අරමුණෙන් පිට ගිහිල්ලා වෙන දන්නතර අරමුණට ගිය වෙලාවේදී හිතටම වැටෙන්න ඕනේ මගේ හිත දැන් තියෙන කෙලෙස් එක කියලා. මම මෙහෙवला නෙවෙයි. ඊට පස්සේ අර දැනගන්න ඕනේ මේක නික්ලේශී කියලා. එතකොට මේ කෙලෙසී අවස්ථාවක ඉඳලා මේ නික්ලේශී අවස්ථාවට ගෙන ඒම ඉබේම වෙන තාලෙට සිද්ධ වෙන තාලෙට කරන්න ගිය දවසේ තමයි යෝගාවචරයට තේරෙන්නේ මුලින් මුලින් මේකට ගොඩාක් වීර්ය අවශ්‍ය වුණාට පහු වෙනකොට තියෙන ශිල්පීය ඥානයක් මේකට අවශ්‍ය කරන්නේ. ඒ ශිල්පීය ඥානයේ තියෙන වීර්ය ආරම්භ ධාතු වීර්ය නෙවෙයි. ඒ කියන්නේ මේ වීර්ය චෛතසිකයම යෝගාවචරය දියුණු වෙනකොට දියුණු වෙනකොට විපරිණාමයකට ලක් වෙනවා. එන්නේ එන්නේ එන්නේ වෙනස් වෙනවා. අන්නේ වෙනස් වෙන ක්‍රමාණය පිළිබඳව සරුවච්චන් වහන්සේ, සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ වගේ උත්තමයන් වහන්සේලා මේ පොතේ ලියලා තියෙන ආකාරය දකිනකොට එක පියවරක්වත් අත නැර මෙන්න මේමයි කළ යුත්තේ කියලා අපිට කොහෙද ඒව කියවන්න වෙලාවක් ටෙලිවිෂන් බලන්න තියෙනවා, පත්තරේ බලන්න තියෙනවා, රෙසිපි එක කියවකෝ කෑම හදන්න තියෙනවා, පාටි දාන්න තියෙනවා, කානිවල් යන්න තියෙනවා, අර අපොයින්ට්මන්ට් මේ අපොයින්ට්මන්ට් තිබුණාට මේවා දකිනකොට කියනවා අනේ අපිට පාළි තේරෙන්නේ නැහනේ. හරි ගැඹුරුයිනේ මෙව්වා. කියලා ඒව පැත්තකට දාලා මේ සාමාන්‍ය බාහිර ලෝකයේ තියෙන දේවල් වලට ගත කරනකොට අර ලැබිච්ච ක්ෂණ සම්පත්තිය පාවිච්චි නොකිරීම විපත්‍යක් දුර්ලභාකන සම්පත්‍ති තත්ත විවේකෝ විපත්‍ති. ඒකයි ඒකේ බණපදේ ක්ෂණ සම්පත්‍තිය දුර්ලභයි. නමුත් ඒකේ පෙන්කල කියලා ඉන්නවනම් ඒක උන්දට විපත්‍තියක්. ක්ෂණ ක්ෂණ සම්පත්‍තිය දන්නේ නැති එක්කනට ওই ආගක් මුලක් පොකුත් නැහැ. කන රාත්තල් ගාන දන්නෙත් නැහැ. මැටි රාත් කිලෝ ගණන් බඩේ රාත්තල් ගාන දන්නේ නැහැ. ක්ෂණ සම්පත්‍තිය දන්නගෙනාට රාත්තල් ගාන දන්නවනේ නැහැ. මෙච්චර මැටි බඩේ. එයා විවේක ගත්තොත් උන්දට විපත්‍යක් බව මතක තියාගන්න. ඒ නිසා පුළුවන් නම් භාවනා කරන්න නැත්නම් භාවනා කරන්න. එච්චරයි කියන්නේ. අනිත් එක භාවනා කරන්න ගියාට පස්සේ මේක වනමුකේ පෑදුවා වගේ නිතරම රිදෙන්න ගන්නවා. ගෙදර ඉන්නකොට වගේ අරක මේක ඉදිලා ගත කරන්න බෑනේ. ඒ නිසා ඒ කෙනා නිකන් තුවාලේ සුද්ධ කරපු කෙනෙක් වගේ. ඉතින් ඒක උංගෝ දෙනෙක් හිතනවා මේ මේක දුක නැති කරන්න කියලායි භාවනා කරන්නේ බැලින්නම් දැන් තිබුණට වැඩි දුකක් නේ කියලා මේ නුපුරුදු දීකට වැඩි ඔන්න ඔය තිබුණ කණවැන්දුම හොඳයි කියලා අර පරවල කණවැන්දුමට යනවා. භාවනා කරන්න ඇවිල්ලා හැලෙන පිරිස දිහා බලනකොට ඒ භාවනාවේ කෙලින් යන කෙනාට ඒගොල්ලන්ගෙන් විතර ආදර්ශ ගන්න බෑ කාගෙන්වත්. පටන් ගන්න කීයෙන් කී දෙනාද නිතිපතා භාවනා කරන්නේ. අනික් කටිය දෙන නිදහසට කාරණා දකින්නකොට තේරෙනවා මේ මිනිස්සු වීර්යය ගැන මොනව හිතාගෙනද මේ වැඩ කරන්නේ කියලා. නැතිකම නෙවෙයි. වීර්ය නැතිකම නෙවෙයි. නමුත් ඒක වෙලාවට පාවිච්චි කරන්න දන්නේ නැති නිසා වඳුරගේ අතට අහුවෙච්ච දැලිපිය වගේ එහෙන් කපා ගන්නවා මෙහෙන් කපා ගන්නවා. නමුත් ඒක ඒකේන එහෙම කරාට සරුවචනාංශයේම ඉඩ තියලා නැහැ. මොකද උන්වහන්සේ ඒක කියලා දීලා තියෙනවා ඉස්සල්ලාම වීර්ය, නෙක්ඛම්ම ධාතු වීර්ය, ඊගාට ඉස්ලාම වීර්ය ආරම්භ ධාතු වීර්ය ඊට නික්කම ධාතු වීර්ය අන්තිම පරක්කම ධාතු වීර්යට යනකොට තමයි නිතිපතා කොච්චර මේක කරලා තියෙනවද කියනවනම් ඒ වෙලාවට කරන්න ඕන දේ ඉබේම කෙරෙනවා උදාහරණයක් වශයෙන් කියනවනම් නිතිපතාම තමන්ගේම වාහනේ රස්සාවට යන මිනිස්සෙක් උදේ පාන්දර නැගලා ෆස්ට් එකට දැම්මේ කොයි වෙලාවේද සෙකන්ඩ් එකට දැම්මේ කොයි වෙලාවේද තර්ඩ් එකට දැම්මේ කොලා දන්නෙත් නැහැ. කෙරිලා. මොකද ඒක හැමදාම කරනවා. නමුත් හිතන්නේ ඉස්සල්ලාම කාර් එක පුරුදු වෙන්න හදන වෙලාවේ ෆස්ට් එකට දාගත්ත වෙලාව කාර් එක හදපු මිනිහට ජොලියක් තිබ්බනේ අපිට. යන්ත්‍රයේ හදපු මිනිහට වැඩිය ජොලියක් වෙන ඌ මොකද්ද කිරුවේ? මම මේ එන්ජින් එක නොක් කරගන්න නැතුව යන්තම් ෆස්ට් එකට දාගත්තනේ කියලා පාටි දානවනේ. දැන් බලන්න හැමදාම කරන්න ගියාම ෆස්ට් එකේ ඉඳලා සෙකන්ඩ් එකට දානවා දන්නවද කියලා? මේ තමයි හොඳ දේ කරුවොත් හොඳ අතර ප්‍රතිඵල තොග වශයෙන් එනවා. නරක දේ කෙරුවොත් නරකට ප්‍රතිඵල තොග වශයෙන් එනවා. ඒ නිසා අපි කවුරුත් ඉන්නේ ඇබ්බැහියක. කාටවත් ගැලවමක් නැහැ. මේ ඇබ්බැහිය හොඳ එකක් පාටපත් කරගන්නයි අපි මේ බුදුහාමුදුරුවෝ පෙන්නපු මේ විවේකයේ කියන වචන දිගේ කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක සඳහා යන්නේ. නමුත් මේ කිසිම දෙයක් නොමිලේ ලැබෙන්නේ නැහැ. ඒකට අදාළ වීරිය කැප කරන්නේ නැතුව හුඟ දිනෙක හිතනවා මේ අපිට පෙන්ලා දෙන චිත්‍රය හැටියට මේ දාන කුසලයෙන් අපිට මේක ෂේප් කරගන්න පුළුවන් වෙයි කියලා. ටිකක් හරි වැඩිපුර දාහන දුන්නාම ඕකෙන් ටිකක් අරගෙන සීල කුසලයට පොඩ්ඩක් එක්ස්චේන්ජ් කරගන්න පුළුවන් වෙයි කියලා. සීල කුසලේ ගොඩක් තිබුණොත් සමාධි කුසලයත් එක්ක පොඩ්ඩක් ගත මේකක් දාගන්න පුළුවන් කියලා බෑ. බෑ. මේකේ තියෙන එකට එක සම්බන්ධයක්. දාන කුසලයේ කවදාකවත් සීල කුසලයේ සම්පාදනය කරන්නේ නැහැ. සීල කුසලයෙන් කරන දේවල් දාන කුසලෙන් කරන්න බෑ. සීල කුසලයේ කරන දේවල් කවදාකවත් සමාධි කුසලෙන් කරන්න බෑ. සමාධි කුසලයේ අවශ්‍ය දේවල් සීල කුසලෙන් කරන්න බෑ. ඒ සමාධි කුසලයට වැඩිය හපං ප්‍රඥා කුසලයේ. ඉතින් ඒ ඒ වෙලාවෙ මේක සිද්ධව කරන්න පුළුවන් පරිණාමයේ තීග්‍ර වෙනසක් දකින්න පුළුවන් එකම මනස මනසෝන්ත විතරයි. තීරසන කවදාකවත් ඒ සහජාසියෙන් එහාට යන්න බෑ. යකාට යන්න බෑ, പ്രേතයට යන්න බෑ, තිරිසනට යන්න බෑ, නිරිසතට යන්න බෑ. මිනිස්යාට මේ තරම් විපරිණාමයකට ලක් වෙන්න පුළුවන් තරම් මනසක් තියෙද්දී මේ කාමෙටම පහඳින එක බලනකොට නරාණ මේතම් පශුර් සමානක් කියලා තමයි කියන්නේ. ඒ නිසා බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා ඒ පපංචාබි රතෝ පපංචාබි රතෝ මනෝ මගෝ යෝ පපංචා යෝ පපංච අබිරතෝ පපංචාබිරතෝ මගෝ මේ කාමයේ ගැනම නිතරම ප්‍රපංච කරන මනුස්සයා හෙට කොහොමද කන්නේ දරුවන්ට කොහොමද හොයන්නේ ගෑනු මිනිහට කන්නේ කොහොමද අනම් මනම් මේ කල්පනා කරන මනුස්සයා ප්‍රපංචම අබිරමණය කරනවා ඒ ප්‍රපංච අබිරමණය කරන මනස මුර්ගයි කියලා එයා කවදාකවත් ඊගාව ජීවිතයක් ගැන දන්නෙත් නැහැ මරණ මුලාව දන්නෙත් නැහැ උදේ ඉඳලා හැන්ද වෙනකන් කාම විතර්ක විතරයි නැත්තම් කාම ප්‍රපංච විතරයි ඒ වෙනුවට කාම ප්‍රපංච නැතුව ජීවත් වෙන්න බෑනේ අපිට. ඒකේ දෙන්න තැහෙන වෙලාවක් කියලා පොඩි වෙලාවක් බලන්න මේ ප්‍රපංච විරහිතව වර්තමානයේ හිතපතම් පවත්න්න ගියොත් යෝපපංච අනුයුත්තෝ පපංචාබිරතෝ මගෝ යෝපපංච හිත්වාන නිප්පපංච රතෝ නිප්පපංචාබිරතෝ යම් වෙලාවක බලන්න මේ කායික ක්‍රියාවත් පොඩ්ඩක් නතර කරලා වාචික ක්‍රියා කියන හිතවි කතා කිරීම නතර කරලා හිත පුළුවන් නම් එක අරමුණක කතන්දර ගොතන්න නැතුව හීනමවන් නැතුව දවල් හීන වලට යන්නේ නැතුව ඒක පොට්ටක් නතර කරන්න පුළුවන් නම් කවදා හරි තේරුණොත් කය දෙක නතර කරා කය හිතන වචන නතර කරා වගේ හරි වීර්ය යොදලා ගත්තොත් සම්මහර චිත්තක්ෂණ තියෙනවා Tamante ඒක අත්දකින්න පුළුවන් පුදුම විවේකයක් හම්බෙන වෙලාවක්. ලොකු ඉඩපාඩුවක් හම්බෙන වෙලාවක්. එහෙම නැත්නම් ඒ වෙලාවේ කිසිම ප්‍රයත්නයක් නොකර ලොකු හිස්තැනකට යන වෙලාවක් හම්බ වෙච්ච ලාවටක එයා දන්නවනම් මෙච්චර වගකීම් සහිත ලෝකයේ වුණත් බුදුහාමුදුරුවෝ කියලා තියෙන ක්‍රමයට වැඩ කරොත් අපිට මේ කරදර ලෝකයේ ඒ නිෂ්ප්‍රපංච චිත්තක්ෂණයක් ලබන්න පුළුවන් කියන එක ඒ කෙනා ඒ ශාසනයෙන් ලබන ඒ සම්පතියේ ඒ ක්ෂණය අවුරුදු 100ක් ජීවත් වෙනවට වැඩිය වටිනවයි කියලා කියනවා. ඒ චිත්තක්ෂණයක් ලබන එක. ඉතින් ඒක ලැබිච්ච කෙනා පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. මේක වීර්යයෙන් මම උපයාගත්තා. දැන් මේක නැවත නැවත කිරීමෙන් හැකි තාක් දුරට නිෂ්ප්‍රපංච தත්ත්වයේ හිත තුල මේ කතන්දර ගොතන අනාගත දීන භවන ඉදිරිය බලන පස්ත භවනික తాවකාලිකව නතර කරන්න පුළුවන් ගතියක් තියෙන්නේ වීරිය නැති කෙනාට නෙමෙයි. වීර්ය ඇති කෙනාට පමණයි. ඒ කියන්නේ ඒක නිකන් හම්බ වෙන්නෙම නැහැ. වෙන විදිහකට කියනවා නම් ඒ කුසලතාවය දාන කුසලෙන් හම්බ වෙන්නේ නැහැ, සීල කුසලෙන් හම්බ වෙන්නේ නැහැ, සමාධි කුසලෙන් හම්බ වෙන්නේ නැහැ. ඒ සඳහා ප්‍රඥා කුසලෙම ලබන්න ඕනේ. ඒ නිසා අපි හිතනවා නම් ඒක මේ යමගේ අම්මා තාත්තා භාවනා කරපු සමට හම්බ වෙයි කියලා. එහෙම නැත්නම් මගේ ගමේ බන්දලේ හාමුදුරුවෝ ගාව තියෙන සමට හම් වෙයි කියලා. නැත්නම් බුදුහාමුදුරුවෝ නිවන් දැකුන සමට හම් වෙයි කියලා කිසිම දවසක බුදුදහස කියනවා එහෙම අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ඒක නිසා ඒකට ප්‍රමාණවි ඒ කටයුත්ත කරනවා නම් ඒ ගන්න අදිෂ්ඨානයේ නිසාම භාවනා ජීවිතේ කොච්චර බාධාවත් කොච්චර පශ්චාත්තාපාවත් කොච්චර පසුබිම් පසුබාණ්ඩ වෙච්ච ආවත් එයා නැවත නැවතත් නැවත නැවතත් ඒ කරන වීර්යයට කියනවා සතතාභ්‍යාසය කියලා. નિયમિත කාලසටහනක් තියාන භාවනා හරි ගියත් නැති වුණත් දිගට භාවනා කරනවා ඒකට විතර මායя බය වෙන මොකක්වත් නැහැ. ඒකට මායя ප්‍රමෝ මෝහණයටපත් වෙනවා. නිත්‍යපතා එකම දේ එකම භාවනාව කරන්න පුළුවන් තරම් කාලතරණක් හදාගත්තා. ඉතින් කවුරු හරි අහනවා දවස කොච්චර කරන්නද? ඒක විනාඩි 5ක් කරන්න. අද පොඩි ළමෙක් මෙතන ඉඳගෙන ඉන්න ළමෙක් ඇහුවා දවස කොච්චර භාවනා කරනවද? ඉතින් මං කෝවර කොච්චර පියවර කීයක් එක දිගට යන්න පුළුවන්ද? පියවර හුස්ම කීයක් එක දිගට ගන්න මං තාම බලලා නැහැ කිව්වා. මං කෝ ඒක බලන්න. බලලා පියවර පහක් යන්න පුළුවන් කියන දවසක් එන්නේ. ඒක හයක් වෙන්න කරන්න. හුස්ම හතරක් බලන්න පුළුවන් නම් පහක් හයක් වෙන්න කරන්න. එච්චරයි භාවනා කරන්න ඕනේ වෙලාව. හැබැයි ඒක නිතිපතා කරන්න. නිජපතා කරනකොට ඒකට මාර ප්‍රමෝහණය කියලා කියනවා. එතකොට අපිට තේරෙන පටන් අරගනි ඒ කරන ප්‍රදේශයට සාපේක්ෂව අපට එන දුක් පීඩා ඒ තමානෝ නතර වෙනවා. යම් දවසක මේ දෙක තඩමාරු වෙච්ච දවසේ අපිට තේරෙනවා මිනිස්සුયો අපි. මේ ලෝකේ තියෙන ඔක්කොම දේවල් ඔළුවේ තියාගෙන කනගාටු වෙන ජීවිතයක්වත් අපිට තිබිච්ච නිසා නැති වෙච්ච වෙලාවේදී මේ වෙනස දකින්න තියෙනවා බුදුහාමුදුරුවෝ බණ කිව්වා තමයි. ධර්මයේ සත්‍යය තමයි. සංඝයා කෙරුවා තමයි. නමුත් මම වීර්ය කෙරුවේ නැත්තම් එකක්වත් මට හම්බ වෙන්නේ විරියවතෝ බනන කින්නාමන සිජ්ජති කියනවා විරිවන්තයාට මොකද්ද විනිවිද යන්න බැරි. ඒක නිසා මේ වගේ පිරිසක් දිහා බලනකොට කියත හැකි මේ පිරිස තමන්ගේ වැඩවල සෑහෙන කොටසක් මේ වීර්යයෙන් ලබාගෙන තියෙනවා. මේ කටියට කරන්න බැරි වෙනව නම් හේතුව නිචපතා කරන්න නැතිව. ඒක නිසා කියනවා සම්මා ආජීවය වීර්යයෙන් රැකිය යුත්තක් කියලා. තමන්ගේ ජීවන රටාව වැඩෙන භාවනාවත් එක්ක වෙනස් කරන්න බැරි නම් ඒක හොද හොදමඩේ දෙමිලක් වෙනවා. ඒ නිසා භාවනාව යන්න යන්න තමන් බලන්න ඕනේ හැඩගස්සෝලා මේ අනවශ්‍ය සුඛපභෝගී දේවල් මේ අනවශ්‍ය පාරිභෝගිකත්වයේ මේ අනවශ්‍ය සම්බන්ධතා මේ අනවශ්‍ය ලාභ සත්කාර සම්මාන සිලෝක වෙනුවට අවශ්‍ය ප්‍රමාණයට ඒක කරලා ජීවන රටාව සකස් කරගන්න ඕනේ වීරියෙන් කරන්න ඕනේ කිසිම දවසක තමන්ගේ හිතවත්තු ටික එකතු වෙලා අනේ ඔයා පැයක් වැඩිපුර භාවනා කරන්නකෝ කියලා කියනවා නම් මේක මනුස්ස ලෝකේ නෙවෙයි. මේ කිට්ටුවන්තියෝ තමයි එකම යමපල්ලෝ ටික. සූර කනවා. සූර කනවා. ඒක නිසා මේක බස්සන්න ඕනේ කොහොමද? ඊ යත්තන්ට ඇඟට නොදැනෙන්න යත්තන්ට ඇඟට නොදැනෙන්න භාවනා දියුණු කරගන්න ඕනේ. හරියට දැලිපියෙන් රවුල කපනකොට මයිල විතරක් කැපිලා හැම කැපෙන්නේ නැති වෙන්න බස්සන්නේ. ආන්නේ වගේ ඒ අතින් බලනකොට ඔය හැම කෙනෙක්ම හරීම අකාර්යක්ෂමයි. මූණ දිහා බලාගෙන මම මේ කියන්නේ. මෙච්චර ලස්සනට භාවනාවෙන් ඕගොල්ලන්ට ප්‍රතිඵල ප්‍රයෝජන හිනාසිසි එන්න තියෙද්දි ඔයගොල්ලෝ තාම කැමති නැහැ ජීවන රටාව වෙනස් කරන්න. ඔයගොල්ලෝ හිතනවා භාවනාවෙන් පුරුවන් කියලා ජීවන රටාව වෙනස් කරන්න බෑ. ජීවන රටාවෙන් පුළුවන් භාවනා වෙනස් කරන්න. බලන්න කොච්චර කැප කරනවද කියලා. භාවනා ප්‍රතිඵල එnde එnde ඒකට කැපකිරීම කරේ නැත්නම් ඒ ලද අවස්ථාව පැහැරහැරියා වෙනවා. ඒ නිසා භාවනා හරියන්න හරියන්න ශාසනික වගකීම් වැඩි වෙනවා. තමන් තමන්ගේ ජීවන රටාව සකස් කරගන්න එක වැඩි වෙනවා. ඒ නිසා අද දවසේ ධර්ම දේශනාව සියලු දෙනාට මේ වීරිය ඉර්ධිපාදේ නිසා තමන් මෙතෙක් ගත කළ ආධ්‍යාත්මික ජීවිතය කල්පනා කරලා ඉදිරියට මේක වඩා හොඳ සම්මා ආජීවයකට යොමු වෙන විදිහට නිජපතා භාවනා කරන්න ඕන වෙන විදිහට සකස් කර ගන්න තමන්ගේම තමන්ට පිහිට වේවා කියන ප්‍රාර්ථනාව කරමි. විරියත්‍රිපාදයේ පිළිබඳ මේ දේශනාව මෙතනින් સમાપ્ત කරනවා. සියලු දෙනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා